ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුම් නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමා චානන්ද අනත්ත සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ ආරුක්ඛ මූලගතෝ ආ ශුඤ්ඤාගාරගතෝ ආයිති පටි සංචික්කති චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ඝානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති තී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි ඊයේ මතක් කරගත්ත විදිහට මේ වැඩමුළුවේදීත් අපි ධර්ම දේශනාවල් දේශනාවලියක් විදිහටයි දේශනා මාලාවක් විදිහටයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දේශනා මාලාව සඳහා යෝජනා ඉදිරි වෙලා තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ. මේකට අපි මතක් කරගත්තා දස සංඥා සූත්‍රය කියලා නම් කරනවා කිය. මේ සූත්‍රය සරුවච්ච දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දශක නිපාතේ එහෙම නැත්නම් කාරණා 10 ඒවා සම්බන්ධ වෙලා තියෙන පොතේ ගැබ් වෙලා තියෙන මේ සූත්‍රයට පසුබිම අපි මතක් කරගත්ත විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාවක් සරුවච්චන් වහන්සේට ඉල්ලීමක් කරනවා ආරාධනා කරනවා කිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේට බොහොම ආබාධිතයි අසාධ්‍යයි ඒක නිසා අනුකම්පාවෙන් යුක්තව සර්වජන් වහන්සේ කිරිමානන්ද ස්වාමීන් වහන්සේ ඉන්න තැනට වැඩම කරනවා නම් හොඳයි කිය. එතකොට සර්වජන් වහන්සේ වැඩම කිරීම කියන සුවිශේෂ ආරාධනාව බාරගන්නේ පොදු ආරාධනාව බාර අරගෙන සචේකෝත්වං ආනන්ද ඉරිමා ආනන්දසස් බික්කුණෝ උපසංගමිත්වා දස සංඥා භාසෙයාසි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට වෙදකම කියලා දෙනවා. ගුරුකම කියලා දෙනවා. මොකද්ද වෙදකම? මොකද්ද ගුරුකම? එහෙමනම් ඒ ලේඩ වෙලා වාසය කරන ආබාධිත දුක්ඛිත තත්ත්වයටපත් වෙලා තියෙන මේ කිරිමානන්ද ස්වාමීන් වහන්සේට දස සංඥාවල් අසන්න සලස්වන්නේ කියලා. ඊට පස්සේ සර්වචන් ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ දස සංඥාවල් එකින් එක එකින් එක උද්දේශ නිද්දේශ වශයෙන් කියලා දෙන එකයි මේ සූත්‍රයේ කතා ශරීරයේ තියෙන්නේ. ඉතින් අපි ඊයේ දස සංඥාවල පළවෙනිම සංඥාව අනිච්ච සංඥාව කියන එක දවසේ මාතෘකාව කරගත්තා. ඒ සූත්‍රය දන්න අය අතර ප්‍රසිද්ධයි දෙවෙනියට සඳහන් වෙන්නේ අනාත්ත් සංඥාව. අනාත්ත් සංඥා කියන මාතෘකාව දුන්නට පස්සේ සරුවච්චන් වහන්සේ සරුවච්ච විග්‍රහයක් ඉදිරිපත් කරනවා අනත්ත් සංඥාව කියන එකෙන් මම මොකද්ද අදහස් කළේ කියලා. එතනදිත් අනිච්ච සංඥාවට පූර්විකාවක් සපේපු සරුවච්චන් වහන්සේ ඒ පූර්විකාවම එහෙම නැත්නම් ආරම්භක හඳුන්වා දීමම අනත්ත් සංඥාට කලිමුත් කරනවා. ඉදානන්ද බේකෝ අරඤ්‍යගතෝවා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා इति පටි සංචික්කති ආනන්දේ මෙහිලා භික්ෂුවක් ආරණ්‍යගත වෙලා හෝ ගසක් මුලට ගිහිල්ලා හෝ එහෙම නැත්නම් ශුන්‍යාකාරයකටපත් වෙලා මෙන්න මේ විදිහට කල්පනා පන්තියක් මානසිකාරයක් පවත්නවා චක්කුං අනත්ත ඇහ මට ආණ්ඩු පට්ටු කරන්න බෑ ඇහැ මගේ පාලනය නෙවෙයි තියෙන්නේ. ආත්මය කියලා ගන්න සාරයක් ඒකේ නැහැ. ඒ වගේ මේ ඇහැට පේන රූප අනාත්මයි. මට ඒවා අවශ්‍ය විදියට පාලනය කරන්න බෑ. ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඒ වගේම ඒවා විග්‍රහ කරලා බැලුවොත් ඒ වගේ ඇති ශරීරයක්, ඒ වගේ ඇති සාරයක්, සාර මණ්ඩලයක් අරටුවක් නැහැ. මේ විදියට ඒ භික්ෂුව චක්ඛායතනය කියන එකේ නැත්නම් දැකීම කියන ආයතනයේ ඇහත් ඒකට මුලිච්ච වෙන්න නැත්නම් ආපాతගත වෙන රූපය සම්බන්ධව අනාත්ම ස්වරූපෙන් කල්පනා කරනවා. ඉතින් මේ විග්‍රහය දිගටම ආයතන 6ම සලායතන සම්බන්ධව චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනිත්‍ය අනත්තානුපස්සී විහෙරති කියලා ආයතන ආධ්‍යාත්මික වශයෙන් ඇහැ කන නාසය දිව කය මන වශයෙන් සඳහන් කරනවා ඒ එක එක ආයතනයට නැත්තම් ප්‍රසාද රූපවලට ගෝචර වෙන්නා වූ ආපාතගත වෙන්නා වූ මුලිච්ච වෙන්නා වූ ඇහැට රූපය කනට සද්දේ වශයෙන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා බාහිර ආයතන සඳහන් කරනවා මේ හැම එකකම තියෙන බොල් බව, කෝම්බේ හිස් බව, ආත්මසාරයකින් තොර බව, ආණ්ඩු මට්ටු කරන්න බැරි බව, පාලනය කරන්න බැරි බවයි මේ බුදුරජාණන් වහන්සේ මේ ලෙඩට බෙහෙතක් වශයෙන් සපයන්නේ. එතකොට අපිට අනිත් පැත්තට ගන්න පුළුවන් යම් කිසි කෙනෙක් මේ ඇහ මගේ ඇහ මම ඇහ මගේ ආත්මය මට ඒක ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. ඒක මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්. ඒකේ වටිනා සාරයක් තියෙනවා කියලා හිතනවනම් ලෙඩෙක්. ඒ වගේම ඇහැට මුලිච්ච වෙන්නා වූ වර්ණ රූපය ඒක ඊටාම වටිනා දෙයක්. ඒ වගේම මේක සාරවත් දෙයක්, සාරමණ්ඩයක්. ඒක දැක්කේ මමයි. මගේ අත් දෙකයි වාසනාවන්ත. ඒ නිසා ඒ දැකපු දේ මමයි. ඒක මගේයි කියාගෙන මේ දකින දකින රූපය නැත්තම් වරින් වර හෝ දකින රූපයක් අර විදිහට අල්ල බදා ගන්නවා නම් ඒක ලෙඩෙක් ඒක ලෙඩක්. ඒ නිසා එවැනි කල්පනාවක ගත කළොත් ඒ කෙනාට ආබාධිත තත්ත්වය වැඩි වෙනවා. රෝගී තත්ත්වය උත්සන්න වෙනවා. ඒක නිසා ඒ කෙනාට නැවත සලකා බලන්න වෙනවා විපස්සනාය බලන්න වෙනවා. එහෙම නැත්නම් විප්ලවවාදීව බලන්න වෙනවා රැඩිකල් වාදීව බලන්න වෙනවා මෙතෙක් කල මම මේ මාගේ මගේ ආත්මය කියලා ගත්ත මේ ඇහැ මේ විදිහට සලකපු කාලය තුල මට අර්ථ සිද්ධිය සලකලා දීලා තියෙනවා. මට ස්වార్థේ සලකලා දීලා තියනවාද? එහෙම නැත්නම් මම නාස්ල අනුවක් දාගත්ත මීහරකෙක් වාගේ එයාට ඕනේ ඕන තැන් වලට මාව හසුරවලා තියනවා. එහි න්‍යාය පත්‍රය අනුව මම ඇහැසිරලා තියෙනවද නැත්නම් මමයට ඕන විදිහට ඇහැසිරලා තියෙනවද කියලා බැලුවොත් විශේෂයෙන් බුදුරජාණන්සේ පෙන්වන අතන මේ ආත්ම සංඥාවේ හැටියට ඇහැ කියන ගමනේ ගියොත් කවදාකවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඇහැ පෙන්වන ගමනේ ගියොත් කවදාකවත් කුසලයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක අසීමිත ආශාවන්ගෙන් පිරිච්ච කවදාකවත් සම්පූර්ණ කරන්න බැරි ඇහිදල් කූඩයකට වතුර පුරවන්න වගේ ඇහිදල් කූඩයක්. ඉතින් මේක නොදන්න මිනිස්සයා මේ අതൃප්තිකර ආශාවකින් යුක්ත වෙච්ච මේ ඇහැ සැනසීම සඳහා විවිධාකාර වර්ණ රූප ලෝකේ හදාගෙන ඒ වගේ අභිරමණය කරමින් අභිනන්දනය කරමින් අභිවදනය කරමින් හැසිරීම නිසා මේ ඇහැ නන්නත්තර වෙනවා මිසක් හිතුවක්කාර වෙනවා මිසක් අවලමොට්ටල වෙනවා මිසක් කීවා නාහන තත්තරපත් වෙනවා මිසක් කවදාකවත් ඇහි සංවරයක් ගන්නත් බෑ අසංවර ඇහැ කවදාකවත් ඒ අයිතිකාරයාට සුභ සිද්ධියක් අර්ථ සිද්ධියක් අත්ත කුසලයක් සලසන්නේත් නැහැ ඉතින් මෙන්න මේ විදිහේ පූර්විකාවකින් තොරව මේ විදිහේ සුත්තමේ ඥානකින් තොරව මෙතන මේ විදිහේ ණය විපස්සනාවකින්, චින්තාමය ඥානයකින්, තර්කයකින් තොරව යම් කිසි කෙනෙක් මේ ඇහැ හසුරවන්න ගත්තොත් එයා මේ තාමත්ම සුකොබෝගී යන්ත්‍රයක් ඒකේ අත්පොත කියවන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න හදනවා. ඇහැ කියන්නේ තාමත්ම සංවේදී, තාමත්ම සංකීර්ණී, තාමත්ම සූක්ෂම යන්ත්‍රයක්. හොඳට මතක තියාගන්න තියෙන දේ තමයි මේ ඇහැ අයිතිකාරයාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන එකක් නෙවෙයි. ඇහැ අයිතිකාරයාව වාල් භාවයට, දාස භාවයට, බත් බැල භාවයට, නහස්ලා නොදාගත්ත මීහරකේ තත්ත්වයට පත් කරගන්න තරම් සූක්ෂම යන්ත්‍රයක්. ඒ නිසා ඇහැ ස්වාමිත්වයේ දරනවා ඒකට යට වෙච්ච මම දාසකත්වයේ දරනවා ඒ ස්වාමිත්වය වුණත් කවදාකවත් සුභසිද්ධියකටපත් නොකරන නිසා කුසලයකට යොමු නොකරන නිසා ඒක අනුගමනය කරන්නා වූ මම අනිවාර්යයෙන්ම ඒ දුකටපත් වෙනවා කායික වාචසික වශයෙන්. ඒ නිසා කොතනකදී හරි මෙතනදී කොතනකදී කිව්වට ලෙඩ වෙච්ච වෙලාවට තමයි මේක සිහිපත් වෙන්නේ. මානසික රෝගයකටපත් වුණාට පස්සේ තමයි මේක සිහිපත් වෙන්නේ. එතකන්නම් ඉතින් ඇහැට පෙනෙන රූප අනුව පෝසත්කම් දුප්පත්කම් බල බල අපි තාරතිරක් හදා ගන්නවා. නම ලෙඩ වෙච්ච දවසේ අපිට තේරෙනවා ඒ ලෙඩ භාවයෙන් දුරු කිරීම සඳහා හෝ මේ නරක නපුරු දේවල් නොබලා සිටීමට උත්සාහ කළාට කිසිම වගවීමක් කරන්නේ නැහැ. එයාට ඕන තැනට එයා යනවා. ඒ ගියාට පස්සේ අපේ තර්කණේ තියෙන්නේ ඒ ගිය දේ සාධාරණී කිරීම සඳහා අර කිතුල් ගහට ගිය මිනිහා කියපු කතාවල් කියන එක තමයි. අධිකාරය නැති වෙලාවේ හොරෙන් තෙලිච්ච ටිකක් බොන්න ගහටන ගොබ මිනිහා ඒ තෙලිච්ච බිබී ඉන්නකොට දකිනවා අයිති මලයිතිකාරයා මල් කපන පිහියක් ඉනේ ගහගෙන ළඟට එනවායි කියලා. ඒකට විජහට විජහටේ මනුෂයා බහිනවා. ඉතින් මල් කපන පිහිය කියලා කියන්නේ බොහොම දරුණු ආයුධයක්. කපන ඇඟට තේරෙන්නේ නැහැ. පිය අතේ තියන මනුෂයානෝ ගහ උඩ දැන් ඉන්නේ තෝ කොහෙද ගියේ කියලා. ඒකට ඒකට කියනවා මම මේ තනකොළ ටිකක් කපන්න ගියා. කොහෙද යකෝ ගෙතිල් ගහේ දානකොට ඒකනේ උන්නේ මේ බහින්නේ වෙන්නේ නැද්ද කියලා ඕක තමයි අපි ඇහැට අවශ්‍ය අවශ්‍ය දේත් පෙන්නලා නැත්නම් අවශ්‍ය අවශ්‍ය දේ නෙවෙයි ඇහැ අපිව මත් කරගෙන නන්නත්තර කරගෙන තැන තැන් වලට ගියාට පස්සේ අපි ඒක සාධාරණීකරණය කිරීමක් කරනවා මේ సౌందර්ය අනෝ ගියා එහෙම නැත්නම් මේ ගවේෂණ ගමනක් ගියා එහෙම නැත්නම් මේ පික්නික් එකක් ගියා නිකම් පත්‍රයේ බැලුවා ටෙලිවිෂන් එක බැලුවා කියලා ඒ ආශාව ඉෂ්ට කරාට පස්සේ අපි සාධාරණීකරණය කරනවා අන්තිම බංකොලොත් නිදහතර කණු රාශියක් අපි ළඟ තියෙනවා. ඉතින් මේ වැඩිහිටියන් කරන මේ සෙල්ලම දැනගන්න බුද්ධ ධර්ම දැනගන්න ඕනේ නැහැ. භාවනා කරන්න ඕනේ නැහැ. පොඩි ළමයි පවා දන්නවා. ඒ කවුරු මොන જાති කරත් තමන් මේ ඉඳුරම් පිනවීමට දාසකත්වය අරගෙන කටයුතු කරලා පොඩි උණ්ඩ බණ කියනවා. පොඩි කට්ටියට බන කියනවා කෙලින් ඵලයල් යකෝ කෙලින් ඵලයල් යකෝ කියලා කක් කොට්ටගෙනවලු පැටවුන්ට. ඒ මහා එක යන්නේ අරහට. එනිසා එවැනි ධර්ම එවැනි කතාවල කියන කක්කොටු බන කියලා. ඒ වැද්දොත් හැමදාම දරුවන්ට කියනවලු සිත්තාචාර වෙන්න බලපල්ලා manussකම් ඇති කරගනින්න මහාත්ම ගති ඇති කරගනින්න සભ્યත්ගත වෙල්ලයි කියලා. හැබැයි මහා එක වැද්දා. ඒ වගේ තමයි මේ ඇහැ පිනවන්න ගිය හැම කෙනාටම ඒ තමන්ගේ හෙළුව ඒ තමන්ගේ අනාචාරවත් ගතිය එහෙම නැත්නම් අශිෂ්ට ගතිය බොහෝ විට හෙළි වෙනවා. නමුත් ඒක අපි පුළුවන් විදිහට පැලස්තර දාලා වහගෙන සදාචාර බව පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් යෝගාවචරයා ඒකේ තියෙන මේ පැලස්තර දාලා වහන්න බැරි ගතිය භාවනාවට අරමුණක් කරගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා භාවනා කරන ඉඳගත්තර පස්සේ අපි වැඩමුළුවේ මුලදී හඳුනාගත්තා වගේ නැත්නම් බොහෝ විට ඉඳස්සෙන්ද ගත්තා වගේ වාඩි වෙලා ආනාපාන සති භාවනා කරනකොට ඇස් දෙක වහා ගන්නවා. වහගන්න මොකද මේ ඇස් දෙක මොන තාලයකවත් භාවනාවක් කරන්න බෑ. ඇස් දෙක වැහුවට මනෝරූප විශාල ගානක් එන්න පටන් ගන්නවා. දැන් මේ යෝගාවචරයට අවශ්‍යයි ඒ රූප නොයන බවට වග බලාගන්න නමුත් බෑ. ඒ වෙනුවට දැන් කරන්නේ මොකද්ද? මෙතෙක් කල නම් ඒක අබිරමණය කරා දැන් ඒකට වෛර කරනවා. මට මේ භාවනා කරගන්න බැරි මොකද? ඇහැට විවිධාකාර රූප පෙනෙන නිසායි කියලා. නමුත් අපි ඒක අනාත්ම ස්වરૂපයෙන් එහෙම නැත්නම් අනත්ත් සංඥාවෙන් ඒ භාවනා කරන්න ගියාම නාසය උඩට හෝ තොල උඩට හෝ දැනෙන වායෝ පොට්ටබ්බ ධාතුවට හිතියෝ දන්න ගියාට ඇහි පිටින් රූප නැති වුණාට ඇතුලෙන් රූප හදලා බලන ගතියක් එනකොට අපි උත්සාහ කරනවා අපි තීරුම් ගන්න හදනවා මේ පේන රූප මගේ මන අපිට පහළ වෙනව නෙවෙයි මේවා මගේත් නෙවෙයි මමත් නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි. ඒක නිසා ඒ රූප පෙන්වනවා කියලා ලැජ්ජාටපත් උනත් කෙලේශයක් වෙනවා. ඒ පේන රූප ලස්සනයි කියලා අල්ලගත්තත් කෙලේශයක් වෙනවා. ඉතින්දී අපි මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ ස්පර්ශය අල්ලන්න අරමුණු කරගෙන ගියාට රූප පේන වෙලාවට අපිට මේ අනත්ත් සංඥාව දාන්න වෙනවා. ඒක අරමුණු කරන්න වෙනවා. මොකක්ද අරමුණු කරලා? කියන්නේ මේ පේන රූප බලන්න නෙවෙයි මං වාඩි උනේ. ඒ වුණාට මේක පේන එක වළක්වන්න බෑ. ඒ නිසා මේ රූප දිහාවට වෛර පහල කරන්නෙත් නැතුව ආශාව පහල කරන්නෙත් නැතුව මෙවුවා මම නොවන බව, මගේ නොවන බව, මගේ ආත්මේ නොවන බවට නැත්තම් හිත් කරදර නොගන්න බවට ඒ රූපවල තියෙන මනෝමය රූපවල තියෙන හිස් බව, බොල් බව මනෝ පුබ්බංගම බව, මනෝ සෙට්ට බව, මනෝ මනෝ පුබ්බංගම, මනෝ සෙට්ට මනෝමය බව දැක්කොත් යන්තම් ආතනත්ත් සංඥාවේ තෙන්ද ගාවලා ගන්න පුළුවන්. ඒක නිසා අවධානය යොමු කරන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවට ස්පර්ශයට. නමුත් මේ රූප එන වෙලාවට අපි යම් ප්‍රමාණයකට අනත්ත් සංඥාව කිට්ටු කරගන්නවා. මේ අනත්ත් සංඥාව කිට්ටු කරලා මේ විදිහට රූප බලන ක්‍රමයට අතරූපදියා භාවනා කරන ක්‍රමයට කියන්නේ විපස්සනා කරනවා කියන්නේ. විශේෂ දැක්මක් දකින්න. මොකද ඒ දැක්ම දැක්කට මොදක නොදැක්කා දේ ඉඳ උත්සාහ කරනවා. චක්කුමාසේ අත අන්ධෝ. ඇසත්තේ නමුත් පෙනුනා නමුත් ඒකට ප්‍රතික්‍රියා නොකර සිටිනවා. එහෙම නැත්නම් ඒක මම මාගේ නොකිය ඉන්නවා හරියට අන්ධෙක් වාගේ. ඇසත්තේ නමුත් අන්ධය කුසී. එහෙම නැත්නම් ඒ දැකීම එතනින් නතර කරනවා. ඒක දිගේ කනගාටු වෙන්න යන්නෙත් නැහැ, පශ්චාත්තාප වෙන්න යන්නෙත් නැහැ, සතුටු වෙන්න යන්නෙත් නැහැ. ඒක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි, ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා තේරුම් ගන්න ගත්තොත් මෙතෙක් කල නොදැක්ක ක්‍රමයකට, නොසිතූ ක්‍රමයකට, නොවිරූ ක්‍රමයකට රූප මතින් ආහම්බෙන් පැමිණ මේ රූප මතින් අපි යම් විපස්සනාවක් වඩනවා. හැබැයි ඒ විපස්සනාව ආධුනිකයර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ආධුනික බොහෝ විට පේන මනෝමූලමය මේ රූපවලට එක්ක වෛර කරනවා. එහෙම නැත්නම් ඒව දිගේ ඇදිලා ගිහිල්ලා භාවනා කඩා ගන්නවා. උංගක් සතියක් වඩාගත්ත කෙනෙකුට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ එක තැනක හිත පවත්තන්න ගියොත් පමණයි මේ විදිහට අතුරු ආන්තරායන බව Tamanට වැටහෙන්නේ. නැත්නම් ඒ බවවත් අපි දන්නේ නැහැ. අපි එනේන දේ බල බල එනේන දේ හහා ගන්ධ රස බලමින් ජීවත් වෙන ලෝකේ තමයි පුත්තක්ජන ලෝකේ කියන්නේ. නමුත් ඒක ගොනුවකට ගන්න හදනකොට ඒ ඇබ්බැහිය, ඒ රුචර්ෂකත්වය, ඒ පෞරුෂත්වය මනෝරූප මාර්ගයෙන් මනෝමය රූප මාර්ගයෙන් ඉදිරියපත් වෙනවා. ඉදිරියපත් වුණාට පස්සෙත් ඒකමතිමුත් දුක් කරදර ගත්තොත් ඒත් කෙලෙස් ඇති කරනවා. ඒ නිසා ඒ දුක් කරදර නොගැනීම දැක්කටම දැක නොදැක්කාසේ හැසිරීම දැකීම දැකීම පමණින් නතර කිරීම ආදී ක්‍රමවලින් කෙනෙකුට මේ ඇහත් පේන රූපත් අනත්ත් සංඥාවට දාලා භාවනාවට රුකුලක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් හුඟක් වෙලාවට සූත්‍ර පිටකයේදී කාරලා බැලුවොත් පේන්න තියෙන්නේ මේ වගේ ඇහ රූපය කන ශබ්දය ආදී වශයෙන් පෙන්වන්නේ වගේ ඇහැ සම්බන්ධ කොටස විතරයි සවිස්තරව ලියන්නේ. ඊටු ටික ඒ අනුව හිතා ගැනීම සඳහා පෙය්‍යාලං කරනවා. නමුත් මේ විදිහටමයි කණේ සිද්ධ වෙන්නේ. අපි නිස්සද්දව භාවනා කරන ගිලා විශේෂයෙන්ම ආස්වාස් ප්‍රස්වාසයට හොඳට හිත යොදලා සමීපව කීකරු කරගෙන මේචල් කරගෙන ආම්බාම් කරගෙන යනකොට සමහරට පිටින් සද්ද ඇවිල්ලා අපිට කරදර කරනවා. සමහර විට මේ හිතින් හදාගත්ත සද්ද එළියට එනවා. ඒ සද්දත් අර හිතින් හදාගත්ත රූප වගේ අපිව යන පෙතෙන් අතුරු පාරවල් වලට දාන්න වෛර ඇති කරන්න ආසාල් ඇති කරන්න හේතු වෙනවා. එතකොටත් මේ ඇහෙන සද්ද මම එන්න කියලා ආපුවා නෙවෙයි මෙනෙහි කරලා ගත්තේවා නෙවෙයි චේතනා කරලා ගත්තේවා නෙවෙයි ප්‍රාර්ථනා කරලා ගත්තේවා නෙවෙයි බව හොඳට දැනගෙන මේකට ප්‍රතික්‍රියා කළොත් තමයි කෙලෙස් උපදින්නේ මේක නැහැ වගේ හිටියොත් චේතනාපූර්වක නොඉච්ච අද්දවලට නැහැ වගේ හිටියොත් අනාත්ම සංඥාවෙන් අපිට ඒක ගලවලා දාන්න පුළුවන් ඔත්ම නැවතත් මතක් කරනවා ඒක ලේසි නෑ සෑහෙන භාවනාවක් දිනු කරලා සෑහෙන මේක පිළිබඳව ඥාණය තියෙන ණය විපස්සනා දන්න කෙනෙකුට පමණයි ඒ විදිහට ගලවන්න පුළුවන් වෙන්නේ නැත්නම් ඇහෙන සද්දයෙන් දුක් කරදර නොගන්න කෙලෙස් කෙලෙස නොගන්න ඒකෙන් හිත කර්ම රස නොකරන තැනටපත් කරගන්න මේ අනත් සංඥාව අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ අසනීප වෙලා ඉන්නකොට કોઈ විවිධ පැති වලින් බාධා එනවා. ඇහැට රූප මෙන්න බාධා වෙනවා, කන්න සද්දහිල බාධා වෙනවා. සත්‍ය පත්ත ගන්න අමාරුයි. එතකොට සරුවච්චන් ආංශේ ආනන්ද ස්වාමීන් මතක් කරනවා ඔබ ගිහිල්ලා යම් දවසක මේ ලෙඩ වෙන්න ඉස්සෙල්ලා හොඳට භාවනා කරගෙන ඉන්න වෙලාවක ඒ ශබ්ද ආස්සේ ආනාපානේ දිනු කරගෙන ගිය හැටි මතක් වෙනවා නම් ශබ්ද අනාත්ම පැත්තට දාලා ආනාපාන ගිය හැටි ඒ මතක් වීම පවා මේ වෙලාවේ හිතට ධෛර්යයක් ඇති කරනවා රෝගකාරක තත්ත්වේ නැති කරනවා හිතට අදිෂ්ඨාන ශක්තියක් දෙනවා අරසාවක් දෙනවා ඉතින් සමිතනත් මම මේ මතක් කරන්න හදන්නේ මේ කීටමානන්ද වගේ සූත්‍ර භාවනා කරලා ඊට කලින් එක අද්දකව කෙනාට ඒ අවස්ථානුකූලව ඇහෙන්න සැලසුනොත් එයාට අහන අරසා විතරක් නෙවෙයි කියන අරසා විතරක් නෙවෙයි කරපු අරසාවක් වෙනවා. එහෙම නැති කෙනෙකුට හම්බෙන්නේ නිකන් සූත්‍රය හිමේ සද්ධාවේ අරසා පමණයි. ඒක නිසා ගිරිමානන්ද සූත්‍රය අහලා උපරිම ප්‍රයෝජන ගන්න සුදුස්සෝ වෙන්න ඕන. කලින් භාවනා කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට සුතමේ වශයෙන් හම්බෙන සතුට නැත්නම් ඒක උච්චාරණය කරනකොට සතුට විතරයි ලැබෙන්නේ. මේ දේශනාදි මම උත්සාහ කරන්නේ අපි භාවනා කරගෙන යනකොට හම්බ වෙන මේ අතුරු ආන්තරවලදී එහෙම නැත්නම් ඇබැග්ගවලදී වැරදෙනවා කියන තැන්වලදී අපිට ගොඩාක් මේ අනත්ත් සංඥාව පාවිච්චි කරන්න පුළුවන්. අනේ පාවිච්චි කරලා ඒක අතහුරු කරගත්ත කෙනා. ඌරුවක් ගත්ත කෙනාට තේරෙනවා ඒක ලෙඩ වෙච්ච වෙලාවටත් ඒ හා සමාන උදව් කරනවා. වයසට ගියාමත් ඒ හා සමාන උදව් කරනවා. මරණ චිත්තක්ෂණෙත් ඒ හා සමාන උදව් කරනවා. ඒක නිසා මරණ චිත්තක්ෂය වෙනකන් ඉඳ නරකයි. අනත්ත් සංඥාව තේරුම් ගන්න. ලෙඩ වෙනකන් ඉඳ නරකයි. වයසට යනකන් ඉඳ නරකයි. පුළුවන් තරම් කල්යත පුරුදු කරලා ඒක ඒ වගේ පාලනය කරගන්න බැරි තත්ත්වවලදී ප්‍රයෝජන ගැනීම සඳහා ගහපු ආයුධයක් කොපුවේ දාලා තියාගෙන වගේ තියාගෙන ඉන්න ඕනේ. ඒ නිසා අපි මේ ලෙඩ වෙන්න කලින් මේ වගේ තැනකට අවිලා භාවනා කරලා මේ වගේ ප්‍රශ්න පිළිබඳව ගවේෂණාත්මකව අවස්ථාවක් අරගෙන එනේන අවස්ථාවේ අපි මේ දන්න දැනුම එහෙම නැත්නම් අපේ සතිය සමාධියකට පාවිච්චි කරලා අනාත්ම සංඥාව කොහොමද ඇති කරන්නේ කියලා. ඒ ਸਰුවචනාංශයේ වැඩ ඉන කාලෙම හිටියා නකුල මාතා නකුල පිතා කියලා බොහෝම ਸਰුවචනාංශයට ප්‍රිය කරපු දෙමාපියෝ යෝලක්. ඒ ඇත්තටම ඊට පෙර ආත්මවල ਸਰුවචනාංශයේ බෝසත් කාලේ අම්මා අප්පා වෙච්චි දෙන්නේ. ඉතින් බොහෝමත්ම සමීපයි. නමුත් අන්තිමට මේ දෙන්නගේ විශේෂම නකුල පිතාට නකුල කියන දරුවගේ අම්මයි තාත්තයි මේ දෙන්න. ඒ නිසා නකුල පිටු නකුල මාතා කියනවා. අර බුදුම ආශාවක් තියෙනවා දැන් සරුවචනාංශය හම්බ වෙන්න යන. බුදුම ආශාවක් තියෙනවා ජේතවනාරාමයට යන්න යන්න බෑ. ඉතින් නිතර කල්පනා කරගෙන ඉන්නවා මං කවදාද මේ අමාරු ගායවල් අයින් කරගෙන බුදුන් දකින්න යන්නේ කියලා. ඉන්නකොට ඉන්නකොට දවසක් යාට අමාරු වෙන්නේ නැති බැරි ගායේ බුදුන් දක්වන්න යන්න හම්බ වෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අවසරයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සලා ගැන කල්පනා කරකට බුදුමාකාර සතුටින් ඉන්නේ නේ. නමුත් ඇවිල්ලා බලන්න හම්බ වෙනවා නම් මනෝභාවනීය මේ බුද්ධ රූපේ මනෝභාවනීය මහා ශ්‍රාවකයන් වහන්සේලා. ඒක මට ලොකු හයියක්. නමුත් අසනීප තත්ත්ව නිසා ඒ ගන්න බෑ. මම හරි වායසයි ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට කියනවා ඔබ නම් දැන් 60 පිරලා හොටබේ මැරලා නාකියා තමයි. නමුත් කවුරු හරි ඉලන්දාරයෙක් හෝ ළමිස්සියක් හරි හිතනවා නම් මම දැන් ලෙඩ නැයි කියලා ඒක යාගේ පිස්සුවක්. මේකේ ඉන්නා තාක් ලෝකේ ඉන්නේ ලෙඩු. එක් එක්ක ස්වස්ථතික් නැහැ. ඒ නිසා චිත්තක්ෂණයට හරි කවුරු හරි හිතනවා නම් මම ලෙඩ නැහැ කියලා ඒක ඉතින් බාලකම මෝඩකම ඇර වෙන මොකද්ද කියලා. ඒක නිසා ඔක ගැන කනගාටු වෙන්න එපා. වයසට ගියයි කියලා නෙමෙයි කවුරුත් ඉන්නේ ලෙඩේ. නමුත් ඒගොල්ලෝ ලෙඩේ බව දන්නේ නැති එක තමයි ප්‍රධාන ලෙඩේ. ලෙඩ බව දන්නේ නැතිකම නැත්තම් වසංගකන ජීවත් වෙන්න හදනවා. ඒ නිසා ශ්ලෝක කාර්යය සංස්කෘත ශ්ලෝක කාර්යයක් කියනවා. අහෝ නිර්මාණ කෞශල්‍ය. යේන ලෝකං විනිර්මිතා. జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්භේතේ අනේ මේ ලෝකමාපක දෙවි කෙනෙක් ඉන්නවනම් උන්දගේ නිර්මාණ කෞසල්‍යයේ රඟ අහෝ නිර්මාණ කෞශල්‍යය යේන ලෝකං විනිර්මිතම් මේ ලෝකේ නිර්මාණය කරපු නිර්මාපකෙක් ඉන්නවනම් මෞංකාර දෙවි කෙනෙකු උන්දගේ නිර්මාණය නම් හරිම අපූර්වයි කියලා කියනවා. జగත්‍යස්මෙන් සුවිපුලේ මේ විශාල జగත් කියන මේ විශ්වයේ අනන්ත අප්‍රමාණ සත්තු ගානක් කියනවා. අනන්ත අප්‍රමාණ මිනිස්සු ගානක් කියනවා. සස්තතෝ නයිකෝපි ලබ්යති. එක් එක්කත් සෞඛ්‍ය සම්පන්න එකෙක් මේකට මවා ගන්න බැරි වුණා නේ. ඒ සමේ මව්පිය කයි කාන්ති ලෙඩෙක් වෙන්න ඇති කියලා කියනවා. උගේ සාලෙට නෝමවන්නේ. මෙච්චර විශාල ජනගහණයේ එක් එක්කත් ස්වස්තතේ කියන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්නයි කියන්නේ එක එක්කත් මවා ගන්න බැරි වුණා. ඒ නිසා නකුල පිටාට කනගාටු වෙන්න දෙයක් නැහැ. මම ලෙඩ උණයි කියලා ඉන්න හරියක් මේකේ ඉන්නේ ලෙඩු. මානසික අසහනකාරෝ කායික අසහනකාරෝ. ඒක නිසා බුදු ජානනාංශ කියනවා අපිට එකයි කරන්න දෙන්නේ. ඒ මොකද්ද? කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපයි කියලා. අනේ සාදු සාදු කියලා වැඳලා පස්සෙන් පස්සට ඇවිල්ලා නකුල පිටු ආපු වෙලාවේ සාරිත්‍රාක් විදියට අසල කුටි වැඩ ඉන්න මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගාවට යනවා. ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ මනෝභාවනීය දර්ශනය ඇසුර හරීම සාන්තිය ලවන සුළුයි. නමුත් මේ නැති බැරිකම ලෙඩ රෝග තත්ත්ව නිසා මට නිතර එන්න හම් වෙන්නේ නැහැ. මම ඉතාම සැලසුම් කළා සැලසුම් කළා අද මම සරුවචන වහන්සේලාට ආවා. අනේ සරුවචන වහන්සේ මට හම් වෙන්න පුළුවන් වුණා. සාකච්ඡා කරා. මෙන්න මේකයි අපේ දෙබ්බසයි. එතකොට සාරිපුත්‍ර සාංශය අහනවා දැන් ওই සාරුවච්චන් වහන්සේ කිව්වනේ ඔබට කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා කියලා ලෙඩ කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න නැතුව ඉන්න හැටි උඹ අහගත්තද කියලා. අනේ ස්වාමීන් වහන්සේ ඒක නම් මතක නැතුණයි කියේ. දැන් සාරුවච්චන්හන්සේ මේ දීප ප්‍රේලිකාව විශ්න හැටි දන්නේ නැහැ. හැබැයි දන්නේ නැති වුණාට නකුලපිතු පොළ මොලකාරයා එයා කියනවා ස්වාමීන් වහන්සේ මම බුදුන් දැකලා මේ වගේ ප්‍රශ්නයක් මගේ ඔළුවට ආවා තියා. ගෙදරක ඉන්නකොට හරි මට ආවනම් මේ වගේ ප්‍රශ්නයක් මම එතනදී වුණත් හිතන්නේ අනේ සාරිපුත්‍ර ස්වාමීන් ගියා නම් මට මේක විශ්ලේෂණ තියෙනවනේ පුළුවන් නේ කියලා ඒ නිසා ස්වාමීන් වහන්සේට මම මේ ප්‍රශ්නේ තේරෙන්නේ. ඔබ වහන්සේටමයි උත්තරේ තේරෙන්නේ මං කන ගත්තා කියලා අනුකම්පා කරලා කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න නැති හැටි මට කියලා දෙන්නේ කියලා. ඒ බෝලෙන්ම සාරිපුත්‍ර හාමුදුරනේ දමලා ගන්නවා. එතකොට සාරිපුත්‍ර සාංශෝ නකුලපච සූත්‍රයේදී විස්තර කරනවා උපාසක සප්පුරිසානං අදස්සාවේ සප්පුරිසර්මයක් හෝ විදෝ සප්පුරිසම්මේ අවිනීතෝ අරියානං අදස්සාවේ අරිය ධම්මේ අවිනීතෝ අරිය ධම්මේ අරියානං අදස්සාවේ අරිය ධම්මේ අවිනීතෝ අර ධර්ම සත්පුරුෂේ දැක නැති සත්පුරුෂේ අහලා ධර්ම ධර්ම අහලා නැති සතුව ධර්මයේ හැසිරෙච්ච නැති කෙනා. ආර්යයන් වහන්සේලා දැකන්න නැති ආර්ය ධර්මයේ අහලා නැති ආර්ය ධර්මයේ හැසිරෙච්ච නැති කෙනා මේ රූපය මම කියා ගන්නවා රූපය මගේ කියා ගන්නවා රූපය මගේ ආත්මය කියා ගන්නවා එතකොට ওই සරුවචනාංශ මේ පෙන්නන ඇහත් රූපයකට වැටෙන්නේ ඇහැට පෙනෙන රූපෙටත් රූප රූප කියලා කියන්නේ කනත් රූපයකට වැටෙන්නේ කනට අහුවෙන සද්දෙටත් සද්ද රූප කියලා කියන්නේ එතකොට නාසයත් රූපයක් නැත්නම් ප්‍රසාද රූපයක් ඔපයක් ඒකට එන සද්දත් රූප ජීව දිවත් රූපයක් එන රස ගෝජාවත් රූපයක් කයත් කයට ඇතින ස්පර්ශයත් රූප මේ ඔක්කොම රූප මේ එකක් හරි මම කියා ගන්නවා නම් ඒක මගේ කියා ගන්නවා නම් ඒක මගේ ආත්මය කර ගන්නවා නම් ඒක තමයි ලෙඩ වෙන ක්‍රමය එයාට ගැලවෙන්න බෑ. ඒ වුණාට මේ ਸਰුවච්ච ශාසනයක් තියෙන කාලේ බුද්ධ රත්නයක් තියෙන කාලේ ධර්ම රත්නයක් තියෙන කාලේ සංඝ රත්නයක් තියෙන කාලේ සිල්ලුතුන්ට අවස්ථාවක් තියෙනවා සප්පුරිථානන් දස්සාවේ සප්පුරිත ධර්මේසු විනීතෝ සප්පුරිත ධර්මේ සප්පුරිතමෝස් සප්පුරිථානන් දස්සාවේ සප්පුරිත ධර්මේ හැසිරිලා සප්පුරිත ධර්මේ අහලා තිය අහන්න පුළුවන් ඒ කාලෙට ආර්යයන් වහන්සේලා දකින්න පුළුවන් ආර්ය ධර්මය අහන්න පුළුවන් ආර්ය ධර්ම හැසිරෙන්න පුළුවන් ඒකේනා උත්සාහ කරනවා මේ ඇහැට මුලිච්ච වෙන රූපය කියන එක තන්නේ ක්‍රම අහම්බයක් ඇහත් රූපයක් එකතු වුණාට පස්සේ තමයි දැකීම සිද්ධ වෙන්නේ ඊට පස්සේ තමයි මමයා එන්නේ ඊට ඉස්සරලා රූප කියලා කියන්නේ ශක්ති විශේෂයක් ඇහැ කියලා කියන්නේ ශක්ති විශේෂයක්. ඔය දෙකේ කිසිම ජීවාත්මයක් හෝ પરමාර්ථ ස්වરૂපයක් නැහැ. එළියේ තියෙන රූප ඕන තරම් විග්‍රහ කරලා කපලා කොටලා බෙදලා බලන්න පුළුවන්. ඒකේ සාර පද්ධතියක් තියෙනවද කියලා, සාරයක් තියෙනවද කියලා, මම මේ මාගේ කියා ගන්න දෙයක් තියෙනවද කියලා. ඒ වගේම ඇහැ හරියට කැමරා එකක් ගලවලා බලනවා වගේ ඒකේ ඔක්කොම කැලි ගලවලා බලන්න පුළුවන් විශේෂයෙන්ම දැන් තියෙන වෛද්‍ය විද්‍යාත්මක දියුණුව අනුව කොටස් බලලා බලනකොට එකකවත් නැහැ ඒකේ ආත්ම ස්වરૂපයක් ගන්න තියෙන එක. සම්පූර්ණ භෞතික විද්‍යාවෙන් විස්තර කරන්න පුළුවන් සම්පූර්ණ කැමරාවකට සමාන කරලා හැ. නමුත් මේ දෙක එකතු වෙච්ච ගමන් අහත රූපයක් මුලිච්ච වෙච්ච ගමන් අපි හිතා ගන්නවා මෙතන දකින්නෙක් ඉන්නවා කියලා. ඒ දකින්නෙක් ඉන්නවා කියන මායාව හිතට આવොත් තමයි දැකපු දේ මම දැකපු ඇහැ මගේ මම තමයි දකින්න කියන දේ ඇති වෙන්නේ කියලා. නමුත් මේ දෙක ගලවලා බැලුවොත් රූපයෙන් ඇහැ ගලවලා බැලුවොත් වෙන වෙනම විග්‍රහ කරලා බැලුවොත් දැකීමක් මිස දකින්නෙක් නැහැ. හරියට කැමරාවකට වර්ණ රූපයක් වැටිච්චාම ඒකේ දලසය පටේ ඒ ලාංඡනයක් ඉතුරු වෙනවා. ওই ලාංඡනේ විතරමයි ඇහි සිද්ධ වෙනින් යන මොකක්වත් දෙන්නේ. ඒ ලැබෙන ලාංඡනය විද්‍යුත් චුම්බක ශක්තියක් වශයෙන් ස්නායු දිගේ මොළයට ගියාට පස්සේ මොළයේදී තමයි පණිවිඩය එවන්නේ ඔබ දැක්ක ගෑණියක් පිරිමියෙක් රහ පාට නිල් පාට රතු පාට කියලා මොළයට පණිවිඩය ගියේ නැත්තම් කොහොමඩක්වත් දැකීම දැකීමක් කියලා සාතික වෙන්නේ දැකීම යෝජනා ඉෂ්ටර වෙන්නේ ඒ දැකීම අවලංගු වෙලා යනවා. ඒක නිසා මේ එක එක කොටසක් වෙන් කරලා බලනකොට ආර්ය ධර්මයේ හැටියට සත්පුරුෂ ධර්මයේ හැටියට සත්පුරුෂෝ පෙන්ලා දෙන්න හදන්නේ ආර්යයන් වහන්සේලා පෙන්ලා දෙන්න හදන්නේ ඔබ විභජ්‍යවාදීව රූපේ හොඳට වෙන් කරලා බලපන් ඇහැ වෙන් කරලා බලපන් කපල බලපං කොටල බලපං ඔය දෙකේ නැත්තම් ආත්මයක් ඔය දෙක එකතු වෙලා දැකීමක් ඇති වෙනකොට දකින්නෙක් පහළ වෙන එක හුදු මනෝ විකාරයක්ද නැත්තම් සත්‍යයක්ද මනස විසින් හදාගන්න හීනයක්ද නැත්තම් සත්‍යයක්ද සත්පුරුෂ ධර්මේ නාහපෝ සත්පුරුෂයන් නොදැක්ක සත්‍ය ධර්ම හැසිරෙච්ච නැති ඕන කෙනෙක් කියනවා. නෑ ඒක ඇත්තක්. මම දැකපු දේ ඒක එහෙම තියෙනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය වචෙන් කියන්නේ පේන දේ තියෙනවා, තියෙන දේ පේනවායි කියලායි අපි මේ ලෝකේ හදාගෙන තියෙන්නේ. ඕනම කෙනෙක් අහුවොත් කියනවා මට මේ කහ පාට රූපයක් පේනකොට ඒ පේන දේ එතන තියෙනවා. ඒ තියෙන දේ මට පේනවායි කියලා. එහෙම නැත්නම් අපිට මේ වර්ණගා ගන්න බෑනේ. නමුත් අපි බුදුරජාණන් වහන්සේගේ උපමා කීපකින් මේක කඩලා දානවා. සරුවත්යන්ස කියනවා හීනෙදිම කහපාට රූපයක් දකිනකොට පේන දෙයක්ද තියෙන්නේ එතන තියෙන දෙයක් පේනවද කියලා. නැගිට්ටට පස්සේ නම් දන්නවා එතන එහෙම එකක් තිබුණෙත් නැහැ. නමුත් කහපාට රූපයකට දක්වන්න ඕන ප්‍රතික්‍රියා දක්කලා හැප්පිලා ගැටිලා ගොඩක් ප්‍රශ්න ඇති කරගන්නවා හීනේ ඉන්න තාක්. නැගිට්ටට පස්සේ පේන මේක හීනයක් කියලා. ඒ වගේම සරුවචනසේ සඳහන් කරලා තියෙනවා මිරිඟුවක් පිටිපස්ස එලවන මුවා අනිවාර්යයෙන්ම වතුර කඩක් දැකලා තමයි එලවන්නේ. මිරිඟුව යාට පේන්නේ වතුර කඩක් වගේ. ඉතින් ආ දිගට එලවනවා. කොච්චර එලෙව්වත් මිරිඟුවක් පිටිපස්ස එලවලා වතුර බීපු මුවෙක් ගැන ඉතිහාසිකව සඳහන් කරලා තියෙනවා. මිරිඟුව පස්සේ එලවන්න එලවන්න එලවන්න මිරිඟුව දුවනවා. කවදාකවත් මිරිඟුව සමුවා අතර පරතරය අඩුවීමක් වෙන්නේ නැහැ. අන්තික එතන වතුරක් නැහැ. එතන තියෙන හුදු රත් වෙච්ච වාතයක තියෙන කැකෑරිල්ලක් විතරයි. මැජික් දර්ශනයක් බලන්න. මැජික් කාර්යය දක්ෂයි කියලා කියන්නේ නැති දෙයක්ම වපාන. නමුත් දාහක්මාරක් ඒක තියෙන විදියට හිතාගෙන තමයි මැජික් කාර්යයට සල්ලි ගෙවන්නේ ටිකට් එකට. ඒක සාබුද්ධ ජනසේ සඳහන් කරන මුළු ලෝකෙම හීනයක්. මේ මුළු ලෝකෙම මිරිගුවක්. මේ මුළු ලෝකෙම මායා දර්ශනයක් විදිහට ගත්තොත් අන්න සත්පුරුෂ ධර්මය ඇහුවා. සත්පුරුෂෝ දැක්කා. ඒ සත්පුරුෂ ධර්මෙ පොඩ්ඩක් හරි හැසිරුණා කියලා හිතන්න පුළුවන්. ආර්යයන් වහන්සේලා දැක්කා. ආර්ය ධර්මය ඇහුවා. ආර්ය ධර්මයේ හැසිරුණා කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් අපිත් අර කැලේ කඩන දුවන වල් සත්තු වගේ ඔක්කොම තියනවා තියෙන දේ පේනවා කියන මූලික දර්ශනය තමයි ඉන්නේ. මේක සීරසියක් කඩන්න ඕන ස්ථාන දෙක තුනක මේ කඩලා පෙන්නකොට ඥානවන්ත කෙනෙකුට ඒක දැනගන්න පුළුවන්. දැන් මේ වෙනකොට විද්‍යාවෙන් හෙලෝග්‍රැෆික් චිත්‍රමාලා පෙන්නනවා. ත්‍රිමාන රූප චිත්‍රමාලා පෙන්නනවා. පණ තියෙන වගේ පේනවා. නමුත් ඒක හරහාත දාන්න පුළුවන්. ඒක හරියට වලාකුළකට ටෝච් එකක් ගහපුවාම ඒ වලාකුළේ බීම් එක පේන්නා වගේ කදම්බේ පේන්නා වගේ හෙලෝග්‍රැෆික් මාවල පෙන්වන්න පුළුවන්. මේ වගේ දෙයක් තමයි ඇහැට රූපයක් වෙන්නකොට පේන්නේ අපි අපේ පරණ මතක වලින් සංඥා වලින් ඒ දේ ගලපලා මේක සුභ අසුභ ඥාන පිරිමි ලං වෙනවා ඈත් වෙනවා කහ පාට රතු පාට නිල් පාට කොළ පාට කියලා ඒ හදාගන්න දේ කොච්චර කොච්චරක් බොරුද කියනවා නම් ඒක ඔප්පු කිරීම සඳහා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් වාද කරනවා. සත්‍ය නම් වාද කරන්න දෙයක් නැහැ. ඒ නිසා නිදර්ශනයක් වශයෙන් කියන උදේ පාන්දර ගිහිල්ලා ඉර නගින වෙලාවේ දෙන්නේ ගහක් ගස් මුල් දෙකක් ඉඳගෙන භාවනා කරනවා. භාවනා කරනකොට එක්කිනෙකට පේනවා ඝනකොලයක් අග පිනිබින්දුවක් තියෙනවා. හරියට ඒ පිනිබින්දුවේ ඉරේලිය වැටලා යාට එතන දේ දුන්න පේන. අපි හිතමු කතා නොකරන පොරොන්දුනාට මේ කෙනා අනිත් එක්කනට సౌందර්යය පෙන්වන්න කියනවා. මැෂින් අපිට පේනවාද? අන්න අතන තනකොලාග පිනිබින්දුවක් තියෙන එකේ දේ දුන්නක් පේනවා. ඉතින් භාවනා කඩාගෙන හරි බැලුවොත් මේ කෙනා බලන දෘෂ්ටි කෝණයෙන් නෙවෙයිනේ අනිත් කෙනා බලන්නේ. එයාට දේ දුන්න පේන්නේ එයාට දල බින්දුවක් පේනවා. තනකොලේ අගක් පේනවා. ඉතින් යාගේ කියනවා උඹට විතරයි දේ දුන්නක් පේන්නේ වත් නම් පේන්නේ නැහැ. ඉතින් දෙන්න ගහ ගන්නවා. නමුත් අපි දන්නවා දේ තුන පේන්නේ එකම කෝණයකට විතරයි. සූර්යාලෝකය එක කෝණයකට ආවම දේ තුනක් පේනවා. එයාට ඒක තියෙනවා. ඉතියා ළඟ ඉන්න කෙනාටත් කියනවා මම උඹට දේ තුනක් පේන්නේ. උඹ මෝඩයා උඹ වාස හවුන්දාරියක් දන්නේ නැති කමට රස දැනෙන්නේ නැහැ. උඹ මීහරකා. යකෝ දේ තුනක් තියෙනවා. ඉතින් අර මංස කියනවා ආයෙන මෙතන ඇවිල්ලා වාඩි වියන් කියලා කිව්වොත් පේනවා. ඒකට අර කලින් කිව්ව එකට පේන්නේ නැහැ. කලින් කිව්ව නැතිනම් අයින් වෙච්ච එයාට පේන්නේ නැහැ. මේ වගේ හැම දර්ශනයක්ම දෘෂ්ටි කෝණය අනුවයි ඒකේ දැනවිල්ල සිද්ධ වෙන්නේ. කවදාකවත් දෙන්නෙකුට එක දෘෂ්ටි කෝණයෙන් බලන්න බෑ. ඕනම දර්ශනයක් එක දෘෂ්ටි කෝණයකින් බලන්න බෑ. ඒ වගේම තමයි එක වස්තුවක මුණත් කීපයක් තියෙනවා. අපිට එක කෝණයකට බෙන්නේ එක මුණතක් විතරයි. අනෙක් මුණත බලන්න බෑ. අනිමුද්ද බලන්න අපි වෙනස් වෙන්න ඕනේ. අපි වෙන තැනක ඉඳලා බලන්න ඕනේ. විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න ඕනේ. ඒක නිසා අපි එක දෘෂ්ටි කෝණකින් බලනවායි කියලා කියන්නේ අනිත් දෘෂ්ටි කෝණ නොබලනවායි කියන එකම තමයි. අපිට කවදාවත් පූර්ණ චිත්‍රය දකින්න බෑ. අපිට පේන්නේ මුලිච්ච වෙන පැත්ත. මුලිච්ච වෙන පැත්ත කියන්නේ මුලිච්ච වෙන කෝණය. මුලිච්ච වෙන කෝණය දකිනවා කියන්නේ ඊටු පැත්ත පේන්නේ. මේක මේ ළඟදී ඒ විද්‍යානුකූල නිෂ්පාදනයක නැත්තම් සොයා ගැනීමකදී පුදුමාකාර වෙනසක් ඇති කරා. ඒ කොහොමද ඒගොල්ල අණුව පරමාණුවට කඩලා පරමාණුව පාටිකල්ස් වලට කඩලා ඒ පාටිකල්ස් එක එකක් නම් කරා දැන් ගොඩාක් ඒ ඉස්සර අපි ඉක්කොලන කාර්යය උඩට හොයාගෙන තියෙනවා. ඒක පාටිකල් එකක් අරගත්තොත් ඒක ප්‍රෝටෝනේ වුණත් ඉලෙක්ට්‍රෝනේ වුණත් මොකක් වුණත් ඒකට ගති ලක්ෂණ දෙකයි තියෙන්නේ වේගය සහ ස්කන්ධය එක එක අංශු වලට ආවේනික වේගයක් තියෙනවා ඉලෙක්ට්‍රෝනේ වේගය සාමාන්‍ය ආලෝකයේ වේගයට සමානයි තාමත් පුංචි ස්නායු එකේ මේ පාටිකල් එකේ ස්කන්ධයක් තියෙනවා ඉතින් මේගොල්ලෝ දැන් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් හදාගෙන මේගොල්ලන්ට දැන් වේගය මනින්න පුළුවන් එහෙම නැත්නම් ඒකේ ස්කන්ධය මනින්න පුළුවන් නමුත් ප්‍රසිද්ධ සත්‍යයක් තමයි වේගයට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක හයි කෙරුවොත් ඒ වෙලාවේදී වේගය විතරයි පේන්නේ ස්කන්ධය කොහොමඩක්වත් බලන්න බෑ. ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක නැත්තම් මේ උපකරණය සකස් කෙරුවොත් බර බලන්න බර විතරයි දකින්න පුළුවන් වේගය බලන්න බෑ. ඒ නිසා අංශුවකට අංශු නෙමෙයි පාටිකල්ස් කියලා කියන්නේ ඒකට තියෙන පැතිකඩ දෙකයි. දෙක එකසර බලන්න බෑ. දෙක දෙපොලක බලලා හිතින් එකතු කරලා තමයි අංශුවකට වේගයක් සහ ස්කන්ධයක් තියෙනවා කියලා කියන්නේ. ඒ නිසා අපිට මෙතෙක් ජීවිතේ හම්බ වෙච්ච කිසිම කෙනෙකුගේ ඒ ලකුණු සියල්ලම අපි එක චිත්තක්ෂණයක දැකලා නැහැ. අපි අතනින් මෙතනින් එකතු කරපුවා පූට්ටු කළා තමයි මෙයා ස්ත්‍රියාවක්, මෙයා පුරුෂයෙක්, මෙයා හතුරෙක්, මෙයා මිතුරෙක්, මෙයා ඈත් වෙනවා, මෙයා ලං වෙනවා. මෙයා බුද්ධඝාකාරයෙක්, මෙයා බෞද්ධයෙක් ආදි වශයෙන් විශාල ගොනුවක් ඒකට කියනවා කිච්ච ඝන කියලා. කෘත්‍ය රාශියක් එකතු වෙලා හදපු ගොනුවක් තමයි අපි gediyak විතර තියන්නේ. ওই gediy ලියලා බැලුවොත් ඕකෝයි මුළු චිත්‍රෙම වන්න බෑ. ඒක නිසා ඒ ආර්යනාථලා දැකපෝ සත්පුරුෂයන් දැකපෝ බණහාපෝ යන හැසිරිච්ච කෙනෙක් මේ දකින ආහන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වගේ දේවල් හෝ ඒක ග්‍රහණය කරගන්නා ඇහි උපය කණේ උපය ආදී ඇහ කන දිව නාසය මන හෝ මේක මම කියාගන්නේ මේක මගේ කියාගන්නේ මේක ආත්මය කරගන්නේ රෝග තුනක් තියෙන කෙනෙක් තණ්හාව තියෙන කෙනා මාන්නේ තියෙන කෙනා දෘෂ්ටිය තියෙන කෙනා අපි මේ තණ්හා මාන දිත්තේ තමයි අපි මේ සංසාරයට බඳින්නේ ඒ නිසා දකින්න දකින්න වාරේ මේ බොරු ආත්මිකට යට වෙලා තණ්හාමාන දිට්ටි ඇති කරගන්නව වෙනුවට තණ්හාමාන දුක්ටි ගැලවෙන තාලෙට මෙතන ආත්මයක් නැහැ කියන පැත්තෙන් බැලුවොත් ඒකට කියනවා ගඟ දිගේ ඉහළට යෑමක් කියලා. බුදුරජාණන්සේගේ දර්ශනේ ගඟ දිගේ ඉහළට යෑම. ඉතින් කවදාද අපට සදාකාලික හැම එකෙම නෙමෙයි එක චිත්තක්ෂණයක හරි දකින්න වෙලාවේ සිහිය එළඹිලා මේ දකින්නේ මම කහ පාට මේ දකින්නේ මම නිල් පාට මේ දකින්නේ හතරස් මේ දකින්නේ රවුම් මේක සිද්ධ වෙන්නේ ඇහි මේ තියෙන දේමද මට පේන්නේ නැත්තම් පේන දේ තියනවාද කියලා බැලුවොත් මනසේ සම්බන්ධතාවයක් නැතුව අතීත මතකයේ සම්බන්ධතාවයකින් තොරව සංඥාවේ සම්බන්ධතාවයකින් තොරව කවදාකවත් ඒක ග්‍රහණය කරගන්න අපිට බෑ අපිට ග්‍රහණය කරගන්න පුළුවන් කැමරාවක මට්ටමට පමණයි. ඒ නිසා ඒ දකින්නවත් එක්කම අපි ඒකට වගුරුවන ගොඩාක් දේවල්. කිසුබාසුබ බව, ස්ත්‍රී පුරුෂ බව, ඒ වැගිරවීම අනුව තමයි මේ සම්පූර්ණ දැකීමක්, හැඟුම්බර දැකීමක්, රසාස්වාදයක්, මනබන්ධනීය ගතියක්, චිත්තාකර්ෂණ ගතියක් එන්නේ රූපය ඇහැට මුලිච්ච වීම කියන එතන ගැටීමක් යන්න ඕනේ. ඊට පස්සේ ඇතුළට යන සංඥා වගේම පිටින් පිට ඉඳලා ඇතුළට යන සංඥා වගේම ඇතුළේ ඉඳලා පිටතටත් ඒක හඳුනා ගැනීමට විශාල යාන්ත්‍රයක් ක්‍රියාත්මක වුණොත් විතරක් ඒ දකින්න රූපය අපිට මතකයක් වෙනවා, සිද්ධියක් වෙනවා, අත්දැකීමක් වෙනවා. මම කැමැති මේ හදාගත්ත අපි මේ ඇඳගෙන යන චිත්‍රය අනුව විස්තර කරලා දෙන්න තව එක පැත්තක් අපි යම් වෙලාවක මේ වගේ කහ පාට රූපයක් දැකමින් ඉන්න වෙලාවේ මම මේ දකින්නවා ඇහි මේක සිද්ධ වෙන්නේ මේක කහ පාට බව මට අම්මා අප්පච්චි කියලා දුන්න මිසක් බල්ලෙක් මේක දැක්කම වර්ණන්ද බල්ලට මේක කහ පාටක් නැහැ මට තියෙනවා මොකද මට ඒව වර්ණ මම ඒව ಉದ್ದೇಶ වශයෙන් නම් කරලා තියෙන නිසා. අපි මේ විදිහට රූපයක් දකිමින් ඒ වර්ණය හෝ හැඩය අවබෝධ කරන වෙලාවේදී කනට ඇහෙන ශබ්ද වලට මොකද වෙන්නේ? නාසයේ දැනෙන ගඳට මොකද වෙන්නේ? දිවට දැනෙන රසයට මොකද වෙන්නේ? කයට දැනෙන පහසට මොකද වෙන්නේ? මොකද අපේ මනසට වැඩ කරන්න පුළුවන් එක තැනක විතරයි. දැන් මනස මනෝවිඥාණය දැන් චක්ක විඥානය බවට පත් වෙලා. එතකොට මේ වෙලාවේ ඇහෙන ශබ්ද, ගන්ධ, රස, පහස අපිට කිසිම කර්මයක් ඇති කරන්නෙත් නැහැ. ඒවා අවලංගු කාසි බවට. ඉස්තර වෙච්ච නැති යෝජනා වශයෙන් පැත්තකට යනවා. ඒතර කනක් තියෙනවා, සද්දක් තියෙනවා. කන ඇවිල්ලා සද්ද ඇවිල්ලා කනෙත් වදිනවා. නමුත් අහන්න කෙනෙක් නැහැ. අහන කෙනා ඇහි දැන්. එයා දකින්නෙක් විතර එයාට අහන්නෙක් වෙන්න බෑ. මේක හෙලි කිරීම සඳහා මේක වදැක්වීම සඳහා සින් මාස්ටර්ස්ලා කියනවා ඉතාලම ඝන බහල මහ කැලයක් මැද හත් දවසක් ගිහිලවත් ඉවර කරන්න බැරි හත්ද කැලයක් මැද විශාල හඳුන් ගහක් වැටෙනවා අහල පහල හත් දවසක් ඇතුළත මිනිහෙක් නැත්තම් හඳුන් ගහ වැටීමෙන් සද්දයක් එනවද කියලා අහන්න කෙනෙක් නැචිතන හඳුන් ගහක් වැටීමෙන් සද්දයක් තියනවාද කියලා ඉතින් තර්කේ කරලාගෙන කියනවා අහන්න බැරි නේද සද්ද තියෙන්නේ බෑ නැත්නම් මෑතකදී තමයි මෑතක් කිව්වත් ඒක අවුරුදු 100 ගානක් විතර ඉවෙච්ච දෙයක්. ඒ සත්‍ය සත්‍යයක් බාටපත් වෙන්නේ අපේ විඥානේ එතෙන්ද ගියොත් විතරයි. එනත් ඒක අවලංගු වෙලා යනවා. ඒ නිසා අපි රූපත්‍යයේදී සද්දත්‍යයේදී ගන්ධත්‍යයේදී රසත්‍යයේදී භාසත්‍යයේදී රූප විතරක්ම බලන වැඩේ රූප විතරක්ම තෝරාගන්න න්‍යායපත්‍රේ කාගේ මනාපේද කාගේ අභිරුචියද කාගේ සුභ සිද්ධියද කාගේ අර්ථ සිද්ධියද කියලා බැලුවොත් තන්නේ කර මායයක්. තන්නේ කර කෙලෙසක. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහම පනවලා තියෙන මේසෙන් අපි මේ රූප විතරක් අල්ලන්නේයි. ඒලාට ශබ්ද ගන්ධ රස ස්පර්ශ අපෙන් ගිලීලා යන බව අපිට දන්නේ නැහැ. නමුත් බුදුහාමුදුර ඇඳලා පෙන්නනවා. අපි රූප බල බල ඉන්න වෙලාවේ ශබ්ද නැහෙනව නෙමෙයි. නමුත් අහන්න කෙනෙක් නැහැ. මොකද ඇහ මේ හිත ඇහි හිර වෙලා. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ හයම පිළිබඳව ආර්ය ධර්මයේ අහලා, සත්පුරුෂ ධර්මයේ අහලා, උඹ පංචවෝකාර භාවයක් ඇති මිනිහෙක්, උඹට චක්කු ප්‍රසාදයක් තියෙනවා, සෝත ප්‍රසාදයක් තියෙනවා, ගාහන ප්‍රසාදයක් තියෙනවා, ජීව ප්‍රසාදයක් තියෙනවා, කාය ප්‍රසාදයක් තියෙනවා. ඒව හැම වෙලාවෙම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විඳින්මින් ඉන්නවා. නමුත් එක වෙලාවට එකක් ගන්නවා කියන්නේ පහ හතරක් අමතක කරනවා. ඊට පස්සේ අපි කියනවා මම සම්පූර්ණ මේක අත්දැක්කා මම අද්දුව දේ කියන්නේ මම ප්‍රත්‍යක්ෂ කරලා කියන්නේ කියලා අර නොදැක්ක හතරටම පච හතරක් දාගන්නවා. ඒකල දන්න එකත් එක කලවම් කරලා තමයි මේ කතා කරන්නේ. ඒ නිසා අපි මේ කතා කරන දේෙන් පහෙන් හතරක් බොරු. පහෙන් හතරක් මනෝ විකාර. පහෙන් හතරක් ඇහුවා, දුටුවා කියලා හිතාගෙන කරන කතා. ඒ නිසා පව් කියලා හිතනවා මිනිස්සු කරගන්න දුක් ගැන දකිනකොට. ඒක ගහපා දෙන්නේ නැට උසාවිය වලට ගිහිල්ලා මම දැකලයි කියන්නේ මම දැක්කා මම මෙහෙමයි කියලා. නමුත් දන්න මිනිස්සුયો දන්නවා. භාවනා කරපු කෙනා දන්නවා. මෙයා එච්චරම ගහපා දෙන එච්චරම කෙලස් තියෙන නිසා. එච්චර මෙයා තුළ මාර බලවේගයක් ක්‍රියාත්මක වෙන්නේ නිසා. ඒ නිසා සරුවචන් වහන්සේ ඇත්ත ඇති හැටියෙන් දැනගන්න ඕනේ ඇත්තන්ට නානා ආකාරයෙන් කියලා තියලා තියෙනවා. මේ දකින අහන හැම වෙලාවකම සතිමත්තා අඩු ගානේ මම මේ වෙලාවේ දකින්න බව දකින්නවා කියලා මෙනෙහි කරගන්නවත් පුළුවන් නම් හොඳට ඒක ප්‍රත්‍යක්ෂ වෙච්ච වෙලාවේ තේරෙයි ඒ වෙලාවේ දැකීම සිදු වෙන ලාවේ ඇහිම සිදු වෙන්න බෑ කන නාසය දිව වැඩ කරන්නේ නැහැ හැබැයි චිත්තක්ෂණයකට රූපක් බලලා ඊගා චිත්තක්ෂණයේ සද්දයක් තාලා ඊගා චිත්තේ ගඳක් බලලා ඇවිල්ලා කියන්න පුළුවන් මං එලා රූපත් බැලුවා සද්දත් ඇහුවා ගඳත් බැලුවයි කියලා හදාගත්ත ඝණයක් කිච්ච ඝණයක් තියෙනවා මිස මූල ධර්මානුකූලව එක සැරයකට එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි සතිය පරයන්කේදී පිටාන්නේ ඇහ වහලා. කනට ශබ්ද නොදී, නාසයට ගඳ නොදී, දිවට රස නොදී, කයට විතරක් සතිය පිහිටවල පිහිටවල පිහිටවල පිහිටවල අපි පුළුවන් තරම් බලනවා කායानुපසනාවේ. හරියට බයිසිකලයක් පදින පුරුදු කෙනෙක් වගේ වැටෙන්නේ නැතුව යන්නේ. එහෙම ගියන් පස්සේ සක්මන්ට ගියාට පස්සේ රූප ටිකක් පේන ගමන් ශබ්ද ටිකක් ඇහෙන ගමන් චේතනාපූර්වකවකය මෙහෙවන ගමන් බලනවා විචල්්‍ය සාධක හතරක් තියෙද්දි සතිය පිටවන්න පුළුවන් ද කියලා. සතියට අමාරුයි. මොකද අභියෝග වැඩි. නමුත් යම් විදියකට එක විචල්්‍ය සාධකයක් මත පරයන්කේදී පිටවපු සතිය විවිධාංගීකරණය කරගත්තොත් රූප, ශබ්ද සහ චේතනා අනිකුත් තැන්වල සතියත් එක්ක ඒක බොහෝම ඝන බහල සතියක් දක්ෂ සතියක් සූර සතියක් ඒක තවත් අභියෝගයට ලක් වෙනවා ගිහිල්ලා හැරෙන වෙලාවට එතකොට ඉරියාව වෙනස් වෙනවා එතකොට අපේ හිත බොහොම ඔද්දල් වෙනවා. එහෙ දුවනවා මෙහෙ දුවනවා අර ගිනිච්ච සතිය ආපහු ගෙන්න ගන්න බැරි වෙනවා. නඩත්තු කර ගන්න බැරි වෙනවා. ඒක දෝෂයක් නෙවෙයි ඒක අභ්‍යාසයක්. වෙලාවක අපි හිතමු හොඳට ලැහැස්තිලා යනවා මේ අන්තිමට කෙලවරට යනකොට මම රූප බලන්න පෙළඹෙනවා වැඩි සද්ද ඇහෙන්න පෙළඹෙනවා වැඩි හිත පිට යන තැන අවස්ථාව වැඩි නිසා මම එතනදී හොඳට අවබෝධයෙන් ගෙනිච්ච සත්‍ය කඩා ගන්න නැතු වෙනවා කියන එක පුරුදු කරගත්තොත් එයාට තේරෙනවා ඒ රූප ඇවිල්ලා හැට වැදුනට තමන්ගේ සතිය පයේම නැත්තම් කායෝ කාය සංවේදී භාවයේ කාය ප්‍රසාදයේ කාය විඥානයේ වශයෙන් පවත්තගෙන යන්න පුළුවන් නම් අර රූප මතක දෙන්නේ නැහැ. මතක රැඳෙන්නේ නැහැ. ඒවා නිකන් මේ තිය සාංචිත් එකට වතුර ගැහුවා වගේ බොඳ වෙලා යනවා. ශබ්ද ඇවිල්ලා ඉතිර සාධක වෙන්නේ නැහැ. මුල් බහ ගන්නෑ. ඒවා කොහොම කෙටි වීදි දුවලා එතන බොල් වෙච්ච ඇට වගේ පැලයක් ඇති කරගන්න නැතුව බොල් වෙලා යනවා. ඇත්ටි හැලෙනවා. එතකොට තියෙන ප්‍රබල සතියක් තියෙනවා නම් කොච්චර අරමුණු ආවත් Tamanda යම් ප්‍රමාණයකට Taman ගිනිච්ච අරමුණේ පවත්තන ගමන් අනිත්‍යයෙන් ගැලවෙන්න පුළුවන්, බේරෙන්න පුළුවන් ගතියක් තියෙනවා. මේක හරහා තමයි අපි ඔය মালටි ටාස්කින් වලට ගිහිල්ලා එන්න ගොඩාක් වගේ කීම තියෙන වෙලාවේදී මෙන්න මෙතනයි මම සතිය පවත්තන්නේ ප්‍රමුඛතාවය දෙන්නේ මේකටයි. ඒක පිළිබඳ හොඳට සතිය පවත්වන ගමන් මම දැනගන්නවා ගොඩක් වැඩ එකක් කරනවා හුඟක් වැඩ කෙරෙනවා කිය. ඒ කෙරෙන වැඩවලට අපි එක එක ඇමැතිවරුපත් කරන්න ඕන. ඒ වගේම අපි හොඳට විනිවිද පේන්න කරනවා නම් එක්කෙනෙක් නායකත්වය දෙනකොට වැඩ ගොඩක් යන්න පුළුවන්. කාටවත් බෑ එකවර වැඩ දෙකක් කරන්න. කිරුවොත් බත් කනකොට කතා කරන්න ගියා වගේ දිව හැපෙනවා. පිට උගර යන. ඒක නිසා එකක් එකවරකට කරනවා කියන එක සත්‍යක්. ඒක බුද්ධ හදුත් පෙන්වන්සලා පෙන්නපු දෙයක්. අපි ඒක දැනගෙන කටයුතු කරන්න ඕන නිසායි කායනුපසනාදී එක විචල්්‍ය සාධකයක් මත සත්‍ය පිටවන්නේ. ඊට පස්සේ විචල්්‍ය සාධක වැඩි කරාට සත්‍ය පිටවන අරමුණු තේමාව අපි දන්නවා සක්මණේදී. එදින්දා වැඩවලදී තමයි චේතනාපූර්වක කරන වැඩේට තමයි සතිය යොදන්නේ. ඒක උඩ ගොඩක් වැඩ වෙනවා. එතකොට තමන්න පුළුවන් පිටින් කවුරු ඇවිල්ලා තම වශේ වසඟයටපත් කරගන්න හැදුවට විවිධ විදියේ මායාවල් කරාට බේරිලා කටයුතු කරන්න නැත්තම් ඒව අනාත්ම වශයෙන් සලකලා කටයුතු කරන්න එහෙම නොවුනොත් මේ එන එන ඔක්කොමත් එක්ක වැඩ කරන්න පටන් අරගත්තොත් මොන්නම තාලකින්වත් ඉමනක් නැහැ මේක බුදුරජාණන්සේ විවිධ පැතිවලින් විවිධ ආකාරවලින් පෙන්ලා තියෙනවා. මම කැමැති මෙතෙන්දී කසක සංයුත්තේ තියෙන කස්සක සූත්‍රය ඉදිරිපත් කරන්න බුදුරජාණන් වහන්සේ මේකේ තියෙන සූක්ෂම භාවය සංකර භාවය වැදගත් භාවය පෙන්වනවා. දවසක් මේ වගේ සර්වඥාන්සේ ඊටාම ගැඹුරින් පිරිසකට අනුමෝදනා අනුශාසනා කරමින් ඉන්නවා. ඒකට මායя කල්පනා කරනවා දැන් මේ පිරිස මේ විදිහට බණ අහගෙන ගියොත් උන් එකා දෙන්න පණිනවා මගේ විශේෂ ශාස්ත්‍රී. කාම ලෝකෙන් පයින්. පැන්නොත් මම දුර්වල වෙනවා. සාක්‍ය සරුවච්චන් වහන්සේ ලොක්ක වෙනවා. එහම මේක වෙන්න දෙන්න බෑ. මම මේක බාධා කරන්න ඕනේ කියලා හදිස්සිය කඩාගෙන වදිනවා සභාවට. ගොවියෙක් වගේ මඩ කකුල් ගාගෙන කෙවිතක් අතේ තියාගෙන කිසියම් පිරිසට ගෞරවයක් නැතුව කෙලින්ම සරුවච්චන්ස ගාට ගිහලා මම දැවැන්ත පුරුෂයෙක් අහනවා ශ්‍රමණ බවත් ගෞතම මගේ හරක් දෙන්න කොහෙද යන දැක්කද කියලා. ඉතින් ඔක්කොටම හරි අමුත්තක් කවුදක්වත් එහෙම සර්වචනාංශේ බණක් කියනකොට හීමෝලේ කල්පනා තියෙන කෙනෙක් ඉන්නේ නැහැ. ආවත් සභා ගෞරවේ තියෙනවා. ඒතර පුත්‍රජනංශේ කල්පනා කරලා බහනවා තව පාපි මාර. කට හරකුන්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඉම්බල මාරය තොට හරකුන්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා අහනවා. එතකොට මාරයා දැනගන්නවා මම අඳුනගත්තයි කියලා. මාරයාගේ තියෙන ශක්තියක් තමයි සත්‍යයක් තමයි එයා අඳුනගත්තොත් එයාට බලපෑම් කරන්න බෑ. ඒ වගේම යක්කුන්ගෙත් ඒක තියෙනවා. සීරිමත් සිනා එනකොට තෝ සීරියක් අද කියලා ඇහුවොත් තෝ පස්සෙන් පස්සට යනවා. දිව්වොත් එලවලව කනවා. ඔඩ්ඩිමසන එනකොට නම කියලා කතා කරන්න ඕනේ. සීරිය මොක ආවත් භාෂාවලාද කියලා ඇහුවොත් එහෙම නැත්නම් අපි කියමු අපේ ගෙදෙට්ට ආදිචේ පොලිසියෙන් කඩාපයි. මේ ගෙදර හොරබඩු තියෙනවා මොනවා හරි. එතකොට අපි කිව්වොත් ඩෙන්ටි කාඩ් එක දෙන්නයි කියලා. අපිට අයිතියක් තියෙනවා ඩෙන්ටි කාඩ් එක ඉල්ලන්න. මොකද අපේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. හොර පොලිස් කාර්යයා හොර පොලිස් කාර්යෙක් නම් ඒ ප්‍රශ්නේම ඇති යාගේ උලම් බහින්න. එයා නීත්‍යනුකූල පොලිස් කාර්යයක් නම් එයා කියනවා ඩයිතියක් තියෙනවා. හැබැයි මගේ රාජකාරී වලට බාධා කරන්න එපා කියලා. ඒස අපිට කියන්න බුණා නෑ රාජකාරී බාධාවක් නෙමෙයි. මේ ගෙදර කෙල්ලෝ ඉන්නවා. මේ ගෙදර වස්තුව තියෙනවා. ඔය හැම කෙනාටම මේකේ පරීක්ෂා කරන්න දෙන්න බෑ. ඔබතුමා එහෙනම් පෙන්වන්න ඔබතුමාගේ අනන්‍යතාවය. මේ විදිහට මූණ දුන්නොත් පොලිස් කාර්යාලයට දෙනවා මේ මිනිස්සයා පුරවැසියෙක්. එයාට අයිතියක් තියෙනවා. ඒ වගේ තමයි අපි මේ හොයන්නේ බලන්නේ නැතුව දුවන්න ගත්තොත් තමයි ඒගොල්ලෝ පෙනේ පුම්බන්නේ. මහරටත් එච්චරයි කෙලස් වලටත් එච්චරයි. මායයටත් මේ නම කියලා කතා කරොත් මායයට ඒ වගේ බලකන්න බැරි වෙනවා. ඒත් මායය ටිකක් එක සැරේම යටත් වෙන්නේ නැහැ. මෙයා පැත්තකට ගිහිල්ලා මවුදුහාමට අඬහැරයක් පාන. අභියෝගයක් කරන ශ්‍රමණේ ඔබ දැනගනින්. ඔය රුඹ බලන රූපත් මගේ. ඔය බලන රූප ඇත් දෙකත් මගේ. ඒ රූප බලන විඥානයත් මගේ. ඔබ මයෙන් කොහෙන් ගිහිල්ලා ගලවෙන්නද කියලා. ඔබ දන්නවා ওই රූප මම උඹලා සංසාරේ බඳින්න හදපු දේවල්. ඒ නිසා රූප ටික හේර මගේ. මාරපාක්ෂිකයි කෙලස්. ඒ වගේම ඇහැ මගේ. ඒක හදලා තියෙන සංසාරේ උඹලා ලව්ව ಜಾති භෝග කරන්න විතරයි වෙන දෙයකට නෙවෙයි. ඒකට යන විඥානයත් මගේ. ඒ නිසා ඇහත් මගේ නම් චක්කු ප්‍රසාදයත් මගේ නම් විඥානයත් මගේ නම් කොහොමද ඔබ මගෙන් ගැලවෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා සද්දත් මගේ. සෝත විඥානයත් මගේ සෝත ප්‍රසාදයත් මගේ. හයම කතා කරලා කියනවා කොහේ ගියත් මගෙන් ගැලවෙන්න බෑ කියලා. ඒක බුදුහාමුදුරණ කරන්නේ මේ ශ්‍රාවකයන්ට නෙවෙයි. ඒසකට බුදුරජාණන් වහන්සේ මහරග දෙකට කිසිසේත්ම ගණන් ගන්න නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කාට තියෙනවා ඒකට ආයුධ උපකරණ. ඒකට උත්තර තියෙනවා. යං වදන්ති නතං මමං යමක් මේක මගේ කියනවනම් මිනිස්සු මම ඒකට එහෙම කියන්නේ නැහැ මිනිස්සු. යෝ වදන්ති මමන්ති ච යම් කිසි කෙනෙක් කියනවා මේක මම මේක මම මේක මගේ කියලා මම කවදාකවත් එහෙම දෙයක් කියලා නැහැ. මිනිස්සු හරි ආසයි මේ දකින්න රූප මගේ කියා ගන්න මගේ ඇහැ මගේ කියා ගන්න ਸਰවඥාන්සේ කියනවා මම ගොඩාක් කල් පුරුදු කරලා තියෙනවා ඔය දකින්න රූප මම නෙවෙයි මම මේක පුරුදු කරලා තියෙනවා මම දකින ඇහත් මම නෙවෙයි. ඒකට හේතුන විඥානයත් මම නෙවෙයි කියලා පුරුදු කරලා තියෙනවා. ඒක නිසා යමෙක් දකින දේ මම කියනවා දකින දේ මගේ කියනවා නම් දකින හැ මම කියනවා නම් දකින හැ මගේ කියනවා නම් දකින විඥානය මගේ කියනවා ඌට කියලා බණ කියාපන් ඔබට මම එකක් කියන්නම් මම ගිය පාරක හුලකක්වත් උඹට අල්ලන්න බෑ කියලා කියනවා මොඳුන් ගොඩාක් කල් පුරුදු කරලා තියෙනවා මේ දකින දේ මම කියාගන්න කියලා එයා අපිට යෝජනා කරනවා අපි කවදාකවත් ඒක සාතික කරන්නේ නැහැ. බුදුහමස සාතික කරන්නේ නැහැ. ඒ යෝජනා යෝජනා මට්ටමින් නතර මේ දැකීමට උදව් කරගන්න ඇහත් හරිය කැමති. ඒක මගේ කියා ගන්නවා. නමුත් බුදුන්ස කවදාකවත් ඒකෙන් වැඩ ගන්නවා මිස ඇහෙන්. ඇහ මගේ කියා ගන්න යන්නේ ඒ වගේ මේකට හේතු වෙන විඥාණය වෙන වැඩපිළිවෙල දන්නවා. නමුත් මගේ කියා ගන්න ඒ නිසා මේ දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියන දැකීම දැකීම පමණින් නැතර කරන්නට පුරුදු කරොත් මට මම ඔබට එකක් කියන්න පුළුවන්. මම ගියේ පාරක හුලඟක්වත් ඔබට අල්ලන්න බෑ කියලා. ඒක නිසා අපි සත්පුරුෂය දැකලා නැත්නම් සත්පුරුෂ ධර්මය අහලා නැත්නම් සත්පුරුෂ ධර්මය හැසිරලා නැත්නම් ආර්යනාථලා දැකලා නැත්නම් ආර්ය ධර්මය අහලා නැත්නම් ආර්ය ධර්මය හැසිරලා නැත්නම් අපි හිතන්නේ දකින දකින රූපේ මගේ කියලා ගන්නේ දකින් දකින්නේ ශබ්ද රූප රූප රූප ගන්ධ රූප රස රූප මනෝ රූප රස රූප පොට්ටබ්බ රූප මම කියාගන්න. ඒකට උදව් වෙන ඇහැ කන දිව නාසය සේරම මම කියාගන්න. නමුත් හොඳට මතක තියාගන්න තියෙන්නේ ඒ රූපවත් ඒ ඉඳුරන්වත් කදාකත් ඒ අයිතිවාසිකම කියන කෙනාගේ සුභ සිද්ධිය සඳහා නෙවෙයි වැඩ කරන්නේ. ඒක තේරෙන්නේ ඇහැට රූප බලන්නේ නැතුව නැත්තම් දැකීම දැකීම මත නතර කරන්න කියලා විධානයක් කරලා බලන්න කියන දේ අහනවාද කියන්නේ. කද්දාවත් නැහැ. එයා දැකපු දේ මත ගොඩාක් කතා ගොත කතා. පොඩ්ඩක් දැකලා ගොඩාක් කතාව යනවා. ඒක නිසා මුද්‍රජනාචි මතක් කරලා තියෙනවා. දැක්කට මොකද අන්ධෙක් වාගේ චක්කුමාස යතාන්දෝ සෝතවා බදිරෝ යතා ඇහුණට මොකද නැහැ වුණා වාගේ නායට දිවට කයට දැනුණට මොකද අන්තභාගය හැදුනා වගේ හිරි වැටුණා වගේ හොඳට යම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්කම තියෙන්නුනට මොකද දෙන්නේ කේක මත ගහගත්තාම නොදන්න කෙනෙක් වගේ මාත්‍රකාව දන්නේ නැති මෝඩෙක් වගේ එහෙම නැත්නම් මලමිණියක් වගේ වෙලා හරි බෙරෙන්නේ කියනවා ඉතින් මේක ලෝකෙ පැත්තෙන් බලනකොට මහා නෝන්ජල්කමක් ලෝක පැත්තෙන් බලනකොට මහා පසුබෑමක්. ඒක නිසා අපි පැනලා ගිහිල්ලා අනුන්ගේ ප්‍රශ්න විසඳන්න හදනවා. අපි යුක්තිය පරිඳලන්න හදනවා. විනිශ්චයකාරවට වෙන්න හදනවා. කට උත්තර දෙන්න හදනවා. අර්ථකථන දෙන්න හදනවා. මේ හැම දෙයකින්ම කිසිම ලාභයක් නැති සුද්ධ පාඩුවක් සිද්ධ වෙන්නේ. මේක වැඩියෙන්ම සිද්ධ වෙන්නේ කයටත් වැඩිය මුඛේ වචී ద్వාරේ අපි කයෙන් එච්චරම අකුසල් කරන්නේ නැහැ බෞද්ධයන්ගේ ගොඩක් අඩුයි කියනවා. මනසෙමුත් අඩුයි. මොකද මනසෙන් කකුසලක් සිදු වෙන්නේ ගොඩක් මෝරන්න. මොකද ගොඩාක් කකුසල් සිද්ධ වෙන්නේ මේ අහක යන දේවල් වලට හොට දාන්න ගිහිල්ලා. අපි හිතනවා ඒක මේ කැක්කුමට ආදරයට කරන්නේ කියලා. අපිත් මේ මඩ වලක ඉඳලා ඉඳදී තව මඩ වලක ඉන්න කෙනෙකුට දාන්න අපිට පුළුවන් කමක් නැහැ. නමුත් මේ දුර්ලභම බල්ලා මායя කෙලස් අනන්ත අප්‍රමාණ විදියට අපි දාශකත්වයට රඳපවතිනවා. බැලකමේ රඳා පවත්වනවා. වහල් භාවයේ නදත්තු කරනවා. ඒ නිසා අපි හිතන්නේ වැඩියෙන් මේ ලෝකේ රූප දකින්න එක ලොකු පෝසත්කමක්. වැඩියෙන් සද්ධාහන එක, වැඩියෙන් ගඳ රස පහස තියෙන කියලා අපි දවසේ පැයටත් වැඩ කරලා අතිකාල සේවාවලුත් වැඩ කරලා බත් කන ගමනුත් රූප බලනවා. කතත් කරනවා. ඒක ලියලා කියනවා මේ ටිකක් වැඩිපුර කැවුනාද මේ කතා කර කර කාපු හින්දා. අන්තිමට මහත් වුණාට පස්සේ කියනවා කොච්චර ඉස්තහ කරත් හරියට අවශ්‍ය වෙලාවට කැම නතර කරගන්න බෑ. ඒ නිසා කැමෙන්ම සීදී නසා ගන්නවා. සීමාව දන්නේ නැති නිසා. ඒක නිසා අනත්ත් සංඥාවේදී ඒත් ඉන්න ගිහිල්ලා තියෙන ප්‍රශ්න නැහැ. මේ වෙනකොටවත් මහත් වෙලා ඔබේසිටි ඇවිල්ලා තිබ්බ ප්‍රශ්න නැහැ. මේ වෙනකොට රූප බලන්න ගිහලා ඔල්ලා වෙන ලෙඩක් ඇවිල්ලා තියෙනවා ප්‍රශ්නයක් නෑ. දැන් උනත් තේරුම් අරගත්තොත් මේ විදියට ලෙඩ වෙන්න පිට කවුරුත් අල්ලන්න යන්න එපා තමයි. බටහිර වෛද්‍ය විද්‍යාව පාරපතල වැරද්දක් කරගත්ත මේ විස බීජ කියන වචනේ. ඒගොල්ලෝ හිතුවා මේ ලෙඩේට හේතු විස බීජ විස බීජ නාශනය කරුවොත් සනීප වෙනවයි කියන අදහස. මේගොල්ලෝ නිසා විස බීජ නාශන හොයන්න පටන් ගත්තා. නමුත් දැන් අවුරුදු ගාණකට ඉස්සලා දැක්කා. විස බීජවල ජීවන කාලය දවස් 3යි. මනුස්සයාගේ ජීවන කාලය 80ක් විතර වෙනවා. ඒ නිසා එක විස බීජයකට විස බීජ නාශනය කෙරුවට පස්සේ දවස් 3කින් විස බීජ වෙන පෙඩියකට ගිහිල්ලා අර විස බීජ නාශනය ඉක්මවල යනවා. විස බීජ නාශන වැඩ කරන්නේ නැහැ. ඒක නිසා අද ස්පිරිතාල කියන්නේ ප්‍රධාන ලෙඩ බෝ කරන තැනක් වඩටපත් වෙලා තියෙනවා. යම් විස බීජයක් ආවොත් අලුතෙන් ඒකට ඒ දොස්තර මහත්තයා දෙන විස බීජනාශනය අහන්නේ නැත්නම් ඒකෙන් ලෙඩ වුණාට පස්සේ අර විස බීජ නාශනයෙන් එක ලෙඩක් ඇති කරනවා අලුතෙන් ආපු විස බීජෙන් තව ලෙඩක් ඇති කරනවා ඒකට කියනවා බේසජ්‍ය සමුට්ඨිත රෝග කියලා. බෙහෙතෙන් හටගත්ත ලෙඩ. ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා කියනවා. මොකාටවත් අල්ලන්න බෑ. හොඳට මතක තියාගන්න විස බීජයක් නැසුවොත් නැසපු එකක් නැහෙනවා. නැසීමක් කරන්න බෑ ඒක පාක්ෂික. එකයි අපිට කරන්න පුළුවන්නේ අපේ ප්‍රතිශක්තිය වඩා ගන්න ඕන. විස බීජ චුරණ මොකටද ඇඟට අල්ලගන්නේ? දෙත පහන් කැල්ලක් එළිය තිබ්බොත් වාතයේ තියෙන විස බීජ උරා ගත්තාම ඒකොන්න පුස් කරනවා. පාන් පිට ටෝස් කරලා තියන්න ගොඩක් කල් පුස් කරන්නේ නැහැ. ඒ විස බීජ නිසා නෙවෙයි. විස බීජ අල්ලගන්නේ විෂ බීජ අල්ලගන්නේ නැති වෙන්න නම් තපස තාපය වීරිය මේක හදලා මේ තෙත ගතිය විෂ බීජ අල්ලන තෙත ගතිය වියලවන්න ඕන. ඒ තමයි විපස්සනාවෙන් කරන්නේ. ඒ සඳහා තියෙන උපක්‍රමයක් තමයි අපි මෙතෙක්කල් දකින රූප දකින ඇහැ ඒ චක්කු විඥානේ මම කියාගත්තා. දකින ඇහෙන ශබ්ද කන සෝත විඥානේ මම කියාගත්තා. මේ විදිහට අපි මේ කරගෙන යෑම නිසා අපිට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. කොයි වෙලාවෙ අපි දකින්නේ කියලා ඊගාව කොයි වෙලාවෙ අපි අහන්නේ බඩපත් වෙනවාද කියලා කාටවත් තින් විනිශ්චයක් නැහැ. කාටවත් වගකීමෙන් කියන්න බෑ. කොයි වෙලාවෙ අහන්නේ බඩපත් වෙලා ගඳ ගඳ බලන්නේ බඩ රස බලන්නේ බඩපත් වෙනවාද කියන එකේ න්‍යාය පත්‍රයක් කාටවත් නැහැ. ඒකෙන්වත් පේනවා මේකේ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ. නමුත් මේක බාරගත්තයි කියලා ඇහි රූපවල සහ චක්කු විඥානයේ පාලනය කරගන්න පුළුවන් ගතියක් නැහැ ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ හරපද්ධතියක් නැහැ කියලා. ඒකෙන් කිසිසේත්ම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි රස වින්දනයට බාධා කරනවා. රස වින්දනය කියලා කියන්නේ තෘෂ්ණාව. මාන්නක්කාරකමට බාධා ඇති වෙනවා. මම ආයනයට බාධා ඇති වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ සත්පුරුෂ ධර්මය අහලා ආර්ය ධර්මය අහලා ඒකේ හැසිරීලා ආර්යයන් සත්පුරුෂයන් දැක්කට පස්සේ එයා උත්සාහ කරනවා ඒ ආර්යයන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා කියලා දෙන විදිහට රූපයක් දකිනකොටම ඒක මම මාගේ කියන අල්ලබදා ගන්නව වෙනුවට රූපේ දැකීම දැකීම මමදී නැත කරන්න බැරිද කැමරාවක් කරන වැඩේ කරලා නැත කරන්න බැරිද එතකොට අපි ඊගාවට සද්ධාහන්නේ කවටපත් වුනහම අර රූප බැලීමේ ගන්ධස්තරේ ගන්ධ රස බල අහන කෙනට යන්නේ අලුත් හිතකින් තමයි අහන්නේ. අපි එහෙම නෙවෙයි ඉස්සලා රූප බලලා ඒ ඇවිච්චිච්ච කෙලෙස් රාශියක් එක තමයි අහන්නේ කවටපත් වෙනවා. ඒ කෙලෙස් අරගෙන දකින්නේ ගඳ බලන්නේ කවටපත් වෙනවා. දිගින් දිගට දිගින් දිගට කෙලෙස් පද්ධතිය අරගෙන යනවා. මේ අහන දකින හැමදේම මගේ කියා ගන්න ගතිය. ඒ නිසා සරුවචනාංශي සඳහන් කරලා තියෙනවා මේ නෛර්යානික සීසත් ධර්මය ඊතර වීම සඳහා පමණයි අල්ල බදා ගන්න නෙමෙයි කියන. කුල්ලූපමං ගෝ භික්කමේ ධම්මං දේසිස්සාමි තරණත්තාය නොගහනත්තාය කිය. ආශිවිසෝපම සූත්‍රය අපි පහුගිය දවස්වල කරා. ඒකෙදි කියනවා මේ පුරුෂයෙක් මේ මෙතර බය නම්, ඊතර නිර්භය නම් මෙතන ඉඳින්න බය චකිත නම් යා කරන්නේ පීනන්නත් බයයි මේකේ වතුර පාර සැර වැඩි. එතකොට තියෙන කිහල් කඳන් ටිකක්, ලී ටිකක්, වැල් ටිකක් අරගෙන පහුරක් ගැට ගහ ගන්නවා. ඒකෙච්චර අංග සම්පූර්ණ ගන්න නෙවෙයි පහුර වතුරට දාගෙන අතින් පයින් ගහමින්, දම්බි ගහමින් කොහොම හරි ඒකට යනවා. ඒකට ගියාට පස්සේ ඒ පහුර කරේ තියාන යන්න එපයි කියලා බුදුහාමුදුරු කියනවා. එක්ක ගඟේ වා කරපන් නැත්නම් ඉවුර දාලා ඵලයන් කියලා. ඒ වගේ අපි මේ රූපත් ධර්මය අවබෝධ කිරීමට අනිත්‍ය වශයෙන් බලන්න දුක්ඛ වශයෙන් බලන්න ආධාරයක් කරගන්නවා. නමුත් දැකපු රූපේ මම කියාගෙන කරේ තියාගන්නේ රූප දකින්න හේතු වෙච්ච ඇහැ වැඩ කරන ආකාරයේ යථාභාවය ඇති හැටිය දකින්න ඇහැ ප්‍රයෝජන ගන්න මිසක් මේ මෙච්චර ලස්සන ඇහක් මන තියෙනවා කියලා ඇහැ ගැන ආඩම්බර වෙන්න යන්නෙත් නැහැ. මේ වෙලාවේ සද්ධාහන් නැතුව මගේ හිත විඥානයේ චක්ක විඥානයක් බාටපත් වුණා. ඒ චක්ක විඥානේ මගේ කියා ගන්න යන්නේ නැහැ. මොකද මට ඕන විදිහට විඥානේ වැඩ කරන්නේ. එයා යන්නේ වැඩියෙන් තණ්හාව තියෙන තැනට. එයා යන්නේ වැඩියෙන් මාන්න කරද්දන්න. එයා යන්නේ වැඩියෙන් සක්කාය දිට්ඨිය ඇති කරන තැනට. ඒ නිසා ඒ යන හැටි දේවල් ගොඩාක් තියෙද්දි වැඩියෙන් තණ්හා කරන, වැඩියෙන් මාන කරන, වැඩියෙන් දිටි දණ්ඩ එක ඇදිලා යන හැටි බලා ගන්න. ඒ කෙලෙස් නැතුව භාවනා කරන්න බෑ. ඒසා කරන කරන වාරේ කෙලෙස් එනකොට ඒක දැක ගන්න පුළුවන් නම් ඒක අනත්ත් සංඥාව තියෙන කෙනෙකුට පමනක් කළ හැක්කක්. ඒ කියන්නේ නකුල පිටු බුදු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඒ ඇරූප වේදනා සංඥා සංස්කාර විඥාන ආදී වශයෙන් ඒ පහළ වෙන හැම දෙයක්ම යම් කිසි කෙනෙක් එක මම කියාගත්තොත් ඒ මම කියාගත්ත දේ පෙරෙනකොට එයාට රිදෙනවා. නමුත් දකින්නකොටම තේරුම් ගත්තොත් ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා ඒක වෙනස් වුණයි කියලා විපරිණාම වුණයි කියලා එයාට දුකක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා දැකපු දේවල් පිළිබඳව ප්‍රකල්පනා, චේතනා, අදිෂ්ඨාන මොකක්වත් කරන්නේ ඒ දේ ඉවරයි ඊගාට එන චිත්තක්ෂණයට නවවහව ඇති වුණොත් චේතනා පහළ නොකරොත් චේතනා පහළ කෙරුවොත් එන්න තියෙන දුක් රාශියක් චේතනා පහළ නොකිරීම නිසා නැවිත් නැස කර ගන්න පුළුවන් නමුත් ඒක භාවනාවේ ආරම්භයේදී කරන්න බෑ ගොඩාක් සතිය වඩලා ඒ වගේම ගොඩක් බණ අහලා ගොඩක් ණය විපස්සනාට කල්පනා කරලා කොතනකදී හරි අල්ලගත්තොත් මේක අපිට බේන්න තියෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන හැම දාලා ඒක නිතරම දාලා තියෙන්නේ මහරේ අපි කොයි වෙලාවෙත් බාණ්ඩයි හදන්නේ ඒ රූප බැලුවට කමක් නෑ මේක මම මාගේ කියාගත්තොත් තමයි අපි කිව්වොත් භාවනා කරනකොට එන මනෝ රූප අරගනිමුකෝ නැත්නම් මනෝ මේ ශබ්ද තියෙනනේ ඒ එනේන එකක් මේ මොකටද ඒ කාර්යය ඇයි මේ කාර්යය කියලා ඒව ගැන ව්‍යාවෘත වුණොත් තණ්හාමාන දිට්ඨි පැනවා. ඒකත් ආවේ නැතිලා යන්නයි. සද්දයක් අහන ඒකත් ආවේ නැතිලා යන්නයි. මම පුළුවන් තරම් අර ගොඩ එීම සඳහා පාවිච්චි කරපු ආනාපානෙට මුල් කරන දීලා මේ පේන පේන දේවල්, ඇහෙන ඇහෙන දේවල් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියන සංඥාවෙන් කටයුතු කරන්න පටන් අරගත්තොත් මානසික ආතතිය එහෙම නැත්නම් අසහනේ අයින් වෙලා එතන එතන හුදකලාවක් එන්න පටන් ගන්නවා. එතන එතන විවේක වෙන්න පටන් අර ගන්න. ඒ නිසා මේ පුද්ගලයා රූපත් බලනවා, වේදනක් තියෙනවා. නමුත් කවදාකවත් රූපෙටවත් වේදනාවටවත් මම කියාගන්නේ ඒක හරියට කැමරාවට වැටිච්ච රූපයක් වගේ. ශබ්ද පිටිගත කරන යන්ත්‍රය වෙච්ච ඇයිච සද්දයක් වගේ. එතනින් නතර කරන්න පුළුවන් වුණොත් මේ පුද්ගලයාට එන කෙලෙස් නිලුම්පතකට වැඩිච්ච වතුර කඳුලක් වගේ. නිලුම් පතර උඩ තිබ්බට තර වෙන්නේ නැහැ. නිලුම් පතර ඇලවෙච්ච ගමන් වතුර කඳට හැලෙනවා. පන්නමාන දිටි සහිත ආර්යයන් වහන්සේලා දැකමනදී සත්පුරුෂයන් දැකමනදී බණ නාහපු ක්‍රියාත්මක නොකරු මේකන. ආරක නිලුම් පතර උඩ වතුර තිබුණා මෙයා හිතන්නේ නිලුම් පතේ ගෑවිලා තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම නැහැ. අනිවාර්යයෙන්ම නැහැ ගෑවෙන්න මොනකම නැහැ. එළුපත නැගිටලා තියෙන සාක්කල් වතුර තියෙනවා ඇලවෙච්ච ගමන් හැලෙනවා ඒ විදිහට ගත්තොත් අපි ඇත්තට දවසකට මේ චිත්ත පීඩා ගන්න. දවසකට මේ හිත් කරදර ගන්න ප්‍රදේශයේ විශාල ප්‍රදේශයක් අපිට චේතනා විරහිතව පහළ වෙලා චේතනාවෙන් පහළ වුණා දෝ කියන සැකේ නිසා විඳවන විඳවිල්ලක් තියෙනවා. ඒසා සුද්ධ සමීකරණයකට යන්න වෙනවා. බීජ ගණිතමේ හැම චේතනාවක්ම පාපතරයි. චේතනා විරහිතව මම දැන් මෙතන ඉඳගෙන ඉන්න තාකල් පාපිකුත් නැහැ අකුසලයකුත් නැහැ කර්මයකුත් නැහැ විවේකේ තියෙනවා. මෙතන ඉන්න බැරි චේතනාවකින් කියනවා සත්‍ය හවොත් හොඳයි නැගිටලා ගියොත් හොඳයි. ඒනෙන් චේතනාව අඳුනගෙන නමුත් මේ චේතනා එන්නේ මට සැප පිණිස නෙවෙයි කියලා. චේතනාවට කියන මන්නේ සංස්කාර කියන එක. මේ චේතනා පාපතරයි කියලා කියන්නේ මම හිතලා කියපෑ නෙවෙයි. සබ්බේ සංඛාරා දුක්ඛා කියනක ඕගොල්ලෝ දිවේලේ කියන වචනයක්. සබ්බේ සංඛාරා අනිච්චා කියන එක දන්න දෙයක්. ඒ නිසා කොතනක හරි චේතනාවක් පහළ කරා නම් වග වෙන්න වෙනවා. ඒක කුසලාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනන්ජාභි සංඛාර වෙන්න පුළුවන්. කුසල චේතනාවක් වෙන්න පුළුවන්, අකුසල චේතනාවක් වෙන්න පුළුවන්, මධ්‍යස්ථ චේතනාවක් වෙන්න පුළුවන්. කොයි එකක් සංසාරේ වඩනවා. ඒක නිසා සරුවචාන්ති කියන අකුසල චේතනා කුසල චේතනාවක් මාර්ගේ ප්‍රතිස්ථාපනය කරන්නේ. කුසල චේතනාවක් ආවට පස්සේ කුසල චේතනාව එක පුරුදු වුණාට පස්සේ අභ්‍යාගත චේතනාවකින් ප්‍රතිස්ථාපනය කරන්නේ. උදාසීන චේතනාව. ඊට පස්සේ උදාසීන චේතනාවට ඇවිල්ලා ඒක මම කියාගන්න තුවත් අරින්න කියලා. කියනකොට නම් හරි ලේසියි. හැබැයි කරන්න යනකොට තමයි තේරෙන පටන් අරගන්නේ. නමුත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට කියන්නේ මේවා අකුසල චේතනා කුසල චේතනා අභ්‍යගත චේතනා සියල්ලම එකන් ටිකක් ප්‍රතිස්ථාපනය කරන්න පාවිච්චි කරනවා මිසක එකක් අපොදි ගහගෙන යන්නේ නැහැ. එකක් කරේ ධානය නැහැ. අවස්ථානුකූලව දක්ෂව පාවිච්චි කරලා එකින් එක එකින් එක ගොරෝසු දෙන් සියුම් දේ සියුම් දෙන් අතිසියුම් දේ ප්‍රතිස්ථාපනය වෙන්න ඇරලා ඒ තාම අතිසූක්ෂම භාගයට පත් වුණාට පස්සේ ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බැලුවාම තමයි තේරෙන්න පටන් අර ගන්නවා. ඒ අසංඛාරගත චිත්තය කියන එකයි. බුදුජානසේ බුදු වෙච්ච ගමන්ම දේශනා කරපු දෙයක් තමයි අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිප්පි සංඝාකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරං දිත්තෝසී පුනගේහන්නකාසී සබ්බා තේ පහසුකා බග්ගා පුනගේහන්න කාසේ විසංඛාරගතං චිත්තං මගේ හිත පළවෙනි වතාවට සංස්කාරයෙන් තොර වුණා මගේ හිත පළවෙනි වතාවට චේතනාවෙන් තොර වුණා මගේ හිත පළවෙනි වතාවට අදිෂ්ඨානයෙන් තොර වුණා කෙලස් නැහැ. ඉතින් ඒ විසංඛාරගත తত্ত্বය දිගට පවත්වන්න බැරි වුණාට මම දැන් මෙතන කියන හැම චිත්තක්ෂණයකම උරගාලා බලන්න චේතනාවක් තියෙනවනම් මම දැන් මෙතන ඉන්න බෑ. මම දැන් මෙතන ඉන්නවනම් චේතනාවක් නැහැ. ඉතින් ඒකෙන් පේන්න තියෙන අපිට මේක බුද්ධියට දින්න වෙලා නැති වුණාට වැඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මම දැන් මෙතන කියන හැම චිත්තක්ෂණයකම අනාත්ම සංඥාවට ඔටුන පැලැන්තිලක් වෙනවා. මම දැන් මෙතන කියන චිත්තක්ෂණය පැනලා ඉන හැම චිත්තක්ෂණයකම ආත්ම සංඥාවට ඔටුන පැලැන්තිලක් වෙනවා. මේ දෙක අතර මැද තැනක් නැහැ. එක්ක මේක එක්ක ඒක. ඉතින් අපි සතිය ඉගෙන ගන්න ඉස්සෙල්ලා සතිපට්ඨාන කරන්න ඉස්සෙල්ලා අපි හතියේ කොන හිටියේ ඒ චේතනා පූර්වක චේතනාවම මම කියා ගන්න තැනක. දැන් අපි වරින් වර වරින් වර අර චේතනා නැති විසංකාරගත හිත දකිනකොට බය වෙන්න කලබල වෙන්න එපා. මේක පටන් ගත්තට පස්සේ ගොඩාක් කල් යනවා. ඒ අංග සම්පූර්ණ පිරිසුදුකම ලබන්න. ඉතින් ඒ සඳහායි අනුග්‍රහයක් වශයෙන් අපි මේ සුත අනුග්‍රහයක් වශයෙන් මේ ධර්ම දේශනාවට අහුම්කම් දෙන්නේ. ධර්ම සාකච්ඡා කරන්නේ. ඒකෙන් භාවනා කරමින් කරමින් ඒ ඇහෙන දේවල් සාධාරණීකරණය කරන්න. ප්‍රත්‍යක්ෂ කරගන්න කරන උත්සාහය. ඉතින් එහෙම කරගෙන කරගෙන ගිය දවසක තමයි මාය ඇවිල්ලා ඉල්ලනකොට ඕක ওই රූප මගේ මට දීපන්. ඔය ඇහ මගේ මට දීපන්. ඒ චක්කු විඥානේ මගේ මට දීපන් කියන්නේ නහුඳ දගණින් කියලා දෙන එකයි තියෙන්නේ. ඒක ලස්ස නිදර්ශනයක් කුරුකුරුදේ ස්වාමීන් සඳහන් කරනවා. අපි අවුරුදු 100 වලට කබැඳීමේ තරඟ කරනවානේ. ඉතින් අපේ පැත්තේ කණ්ඩායමක් හිටියා. වුන් පෙරදිලා එනවනම් ඒක පාට කඹේ අතාරිනවා. දිනපත්ත හොම්බෙන් යන්නේ. මාහරයත් ඇවිල්ලා අදිනකොට කඹේ අතෑරියොත් මාහරයා පස්ස යන්න බැල්ල වැඩෙන්නේ. අපි එහෙම නෙවෙන්නේ බර දාලා අඳින කෙනෙක් කරන්නේ. මාරය අඳිනකොට නෑ නෑ මගේ කියන්න කියන්න කියන්න වෙයිස. අපි කොහොමද පරදින බව දන්න නිසා හොඳට බරක් දාලා අල්ලලා මාරය හොඳට අල්ලනකොට අතහැරලා දැම්මනම් ඒක තමයි චිත්තක්ෂණ වශයෙන් වෙන්නේ ඔය මම දැන් මෙතන කියන එක. ඉතින් ඒක ගැම්මට, ඒක යායට, ඒක චිත්ත වීතියක් දිගේ කරන වැඩක් තමයි අපි මේක බොහෝ වෙලා පැවැත්වීමල කරන්නේ. ඒකෙදි මේ අනත්ත් සංඥාවට අපි සෑහෙන ලකුණු ලබා ගන්නවා නැත්තම් දිනු කර ගන්නවා මේ වර්තමානයේ සත්‍ය පැවැත්ම අප්‍රමාද වීම. ඒ නිසා ගැඹුරෙන් Taman දෙක නොවැටුණත් අප්‍රමාදයේ හිත පවත්වන සියලුම දෙනා මේ බුදු ආමතුරු දේශනා කරන ඒ අනත් සංඥා වඩන 10න් එකක් රෝග නොවීම සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය ලැබෙනවා. ඒක නතර වෙනවම ගිරිමානන්ද සූත්‍රය අහා ඉන්න ඕන කරන්නේ නැහැ. නැත්තම් ඒක අහන එක තමයි එකම ක්‍රමය. නමුත් ඒක අනත් සංඥාව වඩන කෙනාට කිරිමානන්ද ඇහුවේ නැතත් කිව්වේ නැතත් ඒක වඩන හැම වෙලාවෙම ඊටට ප්‍රබලව ප්‍රතිශක්තියක් ලැබෙනවා. කොච්චරද කියනවනම් එහෙම අනත් සංඥාව තියෙන කෙනෙක් ට්‍රෙක වෙච්ච කෙනෙක් ළඟට ගිහිල්ලා සුවපත් වේවා කියලා සනිපෙන. ඒ කියන්නේ Tamange විතරක් නෙවෙයි ඒක ඇති වෙන අර හොඳ කම්පන වේගය නිසා කෙනෙකුට තියෙන නපුරු කම්පන වේග බව දුරු කරගන්න. ඒසා යෝගාවචරය මතක තියාගන්න ඕනේ මේක තමනුත් සුව කරන, අනුන්වත් සුව කරන ලොකු සෞඛ්‍ය සම්පන්න කම්පන වේගයක් ඇති කරන නිසා හැම චිත්තක්ෂණයකම පුළුවන් තරම් මේ සතිය වඩන තාක්කල් අප්‍රමාද වෙන තාක්කල් අපි දැන නොදැන අනත්ත් සංඥාවට ආධාර උපකාර කරනවා සුව සේවාවට උදව් කරනවා අවසානයේ සියලු සංසාර රෝග කියන ජාති දුක ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක මේ භවයේ තියෙන කායික ව්‍යාසික මානසික දුක් විතරක් නෙමේ සියලු දුක් ගෙවන් කරන සතහට වන භව දුකට පෙදානන් වශයෙන් බුදුහාමුදුර අපි දක්වන්නේ මේ අනත්ත් සංඥාව සක්‍රිය වඩන කෙනාටයි ඒ වඩන කෙනා වඩන පිරිසට මේ ධර්ම දේශනාවත් දහිතේ පිණිස ශක්තිය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව අද නතර කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි ඊයේ වගේම මේක අවස්ථාවක් කරගන්නවා එත්තාවතා ආදී ගාථා සජ්ජායනා කරලා අපේ මේ සත්ක්‍රියාවට පෙනී නොපෙනී උදව් කළා වූ ශීලෝක සත්පුරුෂ මණ්ඩලවට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ශීල ඥාති වර්ගය සීපත් කරලා අනුමෝදනා කරන් අප අපටත් මේ යන ගමනට බාධක මාර්ගෝදව කරදර තියෙනවා වදුරුවන් කරලා ඒ ශාන්ත සුන්දර භාවයටපත් වෙන්න අප අපටත් මේ පින හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජානාට පෙළඹෙමු. ඊත්තාවතා චගම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධි